ආශ්‍රයයේ කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ඇඩලේඩ් නගරේ විනිවාසික භාවනා වැඩපිළිවෙලේ තුන්වෙනි දවසටයි තුන්වෙනි ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිටුම දෙනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පාත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ ධම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුභන්තේව අදිමුත්තෝ හෝති අයං තතියෝ විමුක්ඛෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සරුවච්චන් වහන්සේ විසින් මේ මාර්ගයට බැසගත් කෙනෙකුට ඒ මාර්ගයේදී අතරමඟදී හම්බ වෙන හැතපුම් කණු ටිකක් මග පෙර මග සලකුණු ටිකක් නැත්තම් පූර්ව නිමිති ටිකක් නැත්තම් අරුණ අරුණලු ටිකක් විස්තර කරනවා අවසාන ඵලයේ නොලැබුණත් ඒ කරා යනකොට ක්‍රමක්‍රමයෙන් ඒ මාර්ගය Tamanට සහතික සාක්ෂාත් කරන එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂණ ලබා දෙන හැටි. ඉතින් ඒක සාමාන්‍ය ඕනෑම ප්‍රායෝගික පද්ධතියක තියෙන එකක්. යනකොට මග යනකොට පාරේ සුබ ලකුණු පේනවා. යන කෙනා යන හැටියෙන් දැන ගන්නවා ඒක. ඉතින් ඒකට කියන්නේ ආනුපුබ්බ අනුපුබ්බ ආනු ආනුපුබ්බි කතා අනුපිළිවෙල කියලා. ඉතින් මේ අනුපිනිවන අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා සර්වචනාංශේ පිරිනොම් පාණ්ඩ කිට්ටු වෙනකොට මහා පරිණිවාසූත්‍රයේ නැවත නැවත මතක් කරලා තිනවා මේ වැඩක් කරනකොට ප්‍රතිපදා කියන්නේ එක ජවනිකාවෙන් හමාර වෙන නාඩගමක් නෙමෙයි ජවනිකා රාශියක් තියෙනවා ওই ජවනිකා අතර සම්බන්ධිකුත් තියෙනවා සහ සම්බන්ධයක් නැත්නම් ධර්ම પરම්පරාවක් විදිහට වැඩ කරන්නේ ඉතින් ඒකෙන් අර පළවෙනි දෙවෙනි වයින්කොට යෝගාවචරයට ලොකු අදිෂ්ඨාන ශක්තියක් එවනදන් චිත්ත ශක්තියක් ලැබෙනවා මම යොදපු කාලයට කළපු කරපු ආයෝජනයේට සාපේක්ෂව ප්‍රතිඵල තියෙනවා කියලා. ඉතින් ඒක ඊගාවට තියෙන ඊට වැඩි අශීරු පරිේශණයට අභ්‍යාසයට යෝගාවචරයට ගැම්මක් වෙනවා. ඒ නිසා මේක ආරම්භක ගැම්ම නෙවෙයි අතරමඟදී ලබන ඒ ඒ ඉසව්වේ ජයග්‍රහණ අනුව මහ පුදුමාකාර ශක්ති ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසායි කෙනෙකුට හිතා ගන්න බැරි මේ ආරම්භයේදී ඒ වගේ ගැම්මක් නොතිබුණාට කරගෙන යනකොට කරගෙන කර කරගෙන කරගෙන කරගෙන යනකොට එන මේ ත්වරණය එන මේ Javaය කවදාකවත් මිනිසෙකුට ඉවසන්න පුළුවන් Javaයක් නෙවෙයි ඒක අදිමානුෂික Javaයක් ඉදන් තියෙන්නේ. නිසා ආරම්භයේදී හැම කෙනෙක්ම තමන් ගැන අව탁සීරුවක් කරගෙන තමයි භාවනාව පටන් ගන්නේ. නමුත් ඒක නිතරම කරනකොට නිතිපතා කරනකොට ශද්ධාවෙන් කරනකොට සක්කච්ඡකාරී වෙයිතාම ආදර ගෞරවයෙන් නැමී සිට කරනකොට මේ මිනිස්සෙක් තුල ගැබ්බෙලා තියෙන ශක්ති ප්‍රමාණය ගිය කෙනා විතරයි දන්නේ. පටන් ගත්තේ නැති කෙනා කොහොමඩක්වත් දන්නේ නැහැ. එයා හොරකමෙන්, කාමීත්‍යාචාරයෙන්, සතුම් මරමින් හම්බ කරනවා. මේ පාරේ යන කෙනාට තේරෙනවා දුවන වාහනයක වාහනේ දුවන්න දුවන්න බැටරිය charge වෙනවා වගේ නතර කරලා තිබොත් බැටරිය බහිනවා වගේ මේ දුවද්දි charge වෙන ගතියක් මේකේ තියෙන්නේ. ඉතින් ඒකට තමයි මේ අට ධම්මා සච්චිකාතබ්බා කියලා මගදී යන පාරේදී සාක්ෂාත් කළ යුතු පසු කළ යුතු පුබ්බ කරන පුබ්බ නිමිටි අටක් සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. ඒක මේ දසුත්තර සූත්‍රයේදී සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ අපිට නැවත අනුපිළිවෙලි මතක් කරලා දෙනවා. ඒ අටටම අට විමුක්ක කියලා සඳහන් කරන විමුක්ෂ අටක්. අපි ඒකෙන් රූපී රූපානිපස්සති කියන විදිහට ගෙවල දොර ගෙදර දොරවල තියෙන ගිහි ජීවිතයේ තියෙන කාමය හැකන පිනවීම ආදී කාමය ආදීනව කවුරු හරි දැක්කොත් මේ කවදාකවත් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. ඇයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ දෙයක් කියලා. එයාට හිතකොට පරිේශන මට්ටමකින් හෝ ඒ කාමෙන් වෙන් වෙන්න අභිනිෂ්ක්‍මණයට හිතක් වෙනවා. ඒක ඉතින් බොහොම කලාතුරකින් තමයි කෙනෙකුට වෙන්නේ. ඒක ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක්. නිවන වගේ මේක. ඉතින් මේ වගේ පිරිස වලට ඒක මට්ටමකට ඇවිල්ලා තියෙන නිසා තමයි මේ දහසකුත් වැඩ තියෙද්දි යුතුයකම් භාරත තියෙද්දී මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ දේ කරගත්ත අයට ඉදිරිය බලන්න අයිතිවාසිකමක් තියෙනවා. නමුත් ඒ කාම ගුණ නැත්තම් මේ පංචකාම සම්පatti කියන එක අතහැරලා මේ වගේ තැනට ආවට පස්සේ ඒකින බලාපොරොත්තු වෙන්නේ මේ අතහැර පමණින් මෙතෙන් ආවපුවාම හිත තැම්පත් වෙයි, කය තැම්පත් වෙයි කියලා. නමුත් එහෙම පොරොන්දුවක් නැහැ. ඒක තේරෙන්නේ ඇවිල්ලා උත්සාහ කරනකොට. උත්සාහ කරනකොට විශේෂයෙන්ම තේරෙන පටන් ගන්නවා. gedara dora hitiyටත් වැඩිය සමාලාට හිත ඇවිස්සෙන ගතියක් එනවා. අනවශ්‍ය ප්‍රශ්න එන්න පටන් ගන්නවා. අනවශ්‍ය මානසික අසහන, අනවශ්‍ය කායික රෝග එන්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරයා අර සද්ධාව බිඳගත්තොත්, අර නිතිපතා කරන කටයුතු බිඳගත්තොත්, අර කියන ආදර ගෞරවයෙන් නැමී සිට කරන මේ වැඩේ නතර කළා දාලා ආයෙ ගියොත් කබලෙල්ලිපට තමයි වැටෙන්නේ. ආයෙ වැටෙන්නේ කාමයට තමයි. ඉතින් මේ වෙලාවේදී මේ ප්‍රශ්නේ හරියට වර්ණ ගන්න දන්නවනම් මට මේ තිබිච්ච නැති වගේ ප්‍රශ්නයක් මෙතන මතුවලා තියෙනවා. කවදාකවත් නැතුව කොන්දේ අමාරු වෙලා තියෙනවා. කතාවක් නැතුව මේ භාවනා කරගෙන කාටට කියලා වුණා තේරෙනවා. ඒ ඒ වගේ වල තෝරින ප්‍රශ්න නෙවෙයි. එහෙනම් මේ මේ අසහන මතුවෙනවා කියලා හරියට ඒ දේ අඳුරගෙන ඒක කමඨාන් සුද්ධ කිරීම මාර්ගයෙන් ඉදිරිපත් කරනවායි කියලා කියන්නේ නියම මේ විමුක්ෂය බලාපොරොත්තු වෙන කෙනා. එහෙම නැත්නම් නියම සාක්ෂාත් කරන එක නිකන් දෙයියෝ අපිට කෙනක් දෙයි. ආශිර්වාදයෙන් මේක හරියයි. පළවෙනි දේ කරපු නිසා මේක නිකම්ම හම්බ වෙයි කියලා හිතනවා නම් ඒකම ධර්මයේ පිළිබඳ අව탁සීරුවක් තියෙනවා. හරියට ඉදිරිපත් කරා නම් එයාට තේරුම් කරලා දෙනවා. ඒ කටයුතු කාරණා බාධක කායික මානසික ආවට ඒ කායික මානසික ආබාධ තියෙද්දිම තමන් ඉන්නේ ඉරියව්ව බලන්න පුළුවන්ද ඉරියවට හිත ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ රූප ආරම්මණයකට හිත ගන්න පුළුවන්ද කියලා බැලුවොත් මොනම කෙනෙක්වත් හිතන්නේ නැති තාලෙට අම්මා මලත් ඉසගිනි ගත්තත්, ගෙටගිනි ගත්තත් මම ඉඳගෙන ඉන්නවනම් ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි වෙන්න බාධාවක් නැහැ. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න බාධාවක් නැහැ. ඉතින් ඒවා නිදර්ශන තමයි ඒ මේ කියන පිළිවට නාවත් මේ වගේ බණ කීකියා ඉන්න තැනකට තමයි පටාචාරාව දරුවන් දෙක දෙන්නෙක් වදපු අම්මා කෙනෙක් නිර්වස්ත්‍රව ඒක පාට කඩනවා දින ඇතුළට. ඉතින් කඩා වැදිච්ච ගමන් ඒක බුදුආමරණ සහ පිරිසට කරන වාස ලැජ්ජාවක්. ඒසා පිරිසකේ තද බල ද්වේෂයකට ලක් වෙනවා මේ පිස්සු අම්මණ්ඩි කෙනෙක්. මේ වගේ බණ කියන වෙලාවට කඩාන රදිනවා. ඉතින් ඒ ඔක්කොම කියන්නේ ඔක්කොමලා බලන්නේ නොවිය යුත්තක් නොකල යුත්තක් කියලා. මො සර්වචනාංශයේ කතා කරගෙන නංගී සීලව ගන්න කියලා. ඉතින් අර අච්චර අමලි කරදර ඔක්කොම තියේදී සීලවනවා. එතන ඉන්න කාටක හිතන්නවත් බෑ මෙච්චර මේ දර ස්වාමියත් මැරලා ඇඟ නිල් පාට වෙලා දරුවෝ දෙන්නම ව්‍යසනයට ලක් වෙලා ඊට කලින් Taman සිටුකුලේක හිටපු කාන්තාවක් මේ ඊට පස්සේ අම්මයි තාත්තා දෙන්නම මැරිලා මල්ලිත් මැරිලා සෝනේ ගිනි දැල් නගිනවා ගම් වතුර කරදර ඔක්කොම තියදී තමයි ඇඳුන් නැතුව වතුර දකින්නකොට හීන් ඩාඩි දානවලු මේ දරුව ගහගෙන ගියේ මේ වතුරේ තමයි කියලා. ගෙදරක කොහෙන් හරි දුමක් දකින්නකොට භීති කාටපත් වෙනවලු මේ අම්මා තාත්තා මැරෙන සෝනේ දකින්න ගින්දර තමයි කියලා. සතා කුරුල්ලේ දකින්නකොටම අනේ මගේ දරුව අරගෙන ගියේ මේ වගේ පක්ෂියෙක් නේ කියලා කෑ ගහනවලු කුරුල්ලා එළවනේ. ඉතින් මිනිස්සුත් මෙයා පේන්නේ පිස්සියක් වගේ. ඔත ඒ ඔක්කොම පිස්සි හොඳම පිස්සු හැදිලා තියෙද්දිත් ਸਰවඥාසර විතරයි කියන්න බලන්නේ නංගි සීලෝපං කියලා. මේ ලෝකේ කවුරක්වත් ඒ වැඩේ කරන්නේ නැහැ. අනික කටි ඔක්සිජන් දෙන්නටයි, සේලයින් දෙන්නටයි, ග්ලූකෝස් දෙන්නටයි, මානසික අසහන සඳකණ්ඩ හදයි. පිස්සෝ පිහාට්ටෝ ඉන්න ලෝකයක් මේක. ඒ තරම් තත්ත්වක තියෙද්දි සීලවන්න පුළුවන් කියලා අඟුලි ගාලා වගේ පිහිය පිටිපස්සෙන් අරගෙන හිටු මහාන කියනකොට මචං මම නම් හිටියා මචං උඹත් හිටපන් කියන්නේ. මොන තරම් මේ හිතක් ගැන දැනුමක් තියෙන්න ඕනද කියලා. අපේ ආගමේ මේ විදිහට තියෙනකොට කවදාකවත් එහෙම අවස්ථාවක් වෙයිද කියලා. අන්න ඒ වගේ මේ භාවනා කරන්න ආපුවම එන ඕනම බාධකේ වටාචාර විතර වගේ බාධායින් නැහනේ. අඟුලි මාට වගේ බාධායින් නැහනේ. ඒ බාධා ඔක්කොම තීටින් ඉරියවට හිත දාන්න පුළුවන්. හිත දාපු ගමන් යාට තේරෙනවා ඉන්න ඉරියව්ව කියන රූපේට හිත දාගත්තා නම් එයාට කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ. හිතේ කයේ පවත්තන හැම චිත්තක්ෂණයකම නැත්නම් එලඹ සිටි හැම චිත්තක්ෂණයකම එහෙම නැත්නම් අප්‍රමාද හැම චිත්තක්ෂණයකම එයාට කාමී ප්‍රශ්නකුත් නැහැ කාමයේ පිළිබඳ දරත පරිලාහ එන්නේ කාම සංඥා කියන නීවරණත් නැහැ. ඉතින් මේ තාක් සංසාරේ ගෙනාවු මේ ජවයක් මෝහ පටලයක් කෙලෙස් මේක චිත්තක්ෂණ කඩන්න පුළුවන් කියන එක තේරුම් ගත්තත් ඒක විමුක්තිය. ඒ නිසා ඒ චිත්තක්ෂණ කියනවා ක්ෂණ මාත්‍ර නිවනක් කියලා. තදංග නිබ්බුති කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතේ ඉන්න කවුරක්වත් නැහැ ඒක විඳපු නැති අය. නැත්නම් ඒක මදි වෙලා දඟලන්නේ. ඒක නම් තියෙනවා ඊගාව එක කඩා ගන්න තියෙන ආසාව ඊගාවට පණින්න තියෙන ආතාව තියෙන. ඉතින් ඒක ලබාගත්ත කියන එක සතුටු වෙන්න බැරි නම් ඒක සාක්ෂාත් කරණය කරගන්න බැරි නම් ඊගාවයකට සුදුසුකම් නැතුව යනවා. ඒ නිසා කියන්න තියෙන යම් කිසි කෙනෙකුට ජීවිතේ කොතනක හරි ඔහොම පටාචාරාට වගේ ස්වාම පුරුෂයා නැතිවලා දරුවෝ නැතිවලා රිජිට් නැතිවලා අම්මා අප්පත් නැතිවලා ගෙටත් ගිනි ගත්ත වෙලාවක නෙවෙයි. කරදරයක් නැතුව ඉන්න වෙලාවේ Tamanට Taman ඉඳගෙන ඉන්න හිටියව දැක් ගන්න පුළුවන් වුණා නම් සක්මන් කරන වෙලාවේ සක්මන් කරන ඉරියව්ව දැක් ගන්න පුළුවන් වුණා නම් ඕක තමයි නිවනට සුදුසුකම් තියෙනවා කියන තියෙන පළවෙනි ලකුණ. ඒ විමුක්ඛයක්. ඊට පස්සේ ආර කියන්නේ ඕක චිත්තක්ෂණයක් ගත එක චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් පහක් ඉඳගෙන ඉන්නකොට නම් හුස්මක් දෙකක් තුනක් හතරක් පහක් සක්මන් කරන වෙලාවක නම් පියවරක් දෙකක් තුනක් හතරක් පහක් ඉතින් මේ විදිහට පුංචි ඉසව් පුංචි අභියෝග තියාගෙන ඉදිරියට ගියොත් එච්චර අමාරු නෑ දෙකේ චක්‍රේ කටපාඩම් කරපු ළමයාට පහමද තුනේ චක්‍රේ කටපාඩම් කරන්න කියනවා. තුනේ චක්‍රේ කටපාඩම් කරපු ළමයාට පහමද හතර චක්‍රේ කටපාඩම් කරන්න කියනවා. හතර කරපේකට පහ කියන ඉති ඕමනේ අපි ඉගෙන ගත්තේ. දැන් නම් ওই බොත්තම් මිරිකලා සෙල්ලම් කරන්න ගියාට ඒ කාලේ තිබුණේ මේ වගේ බොහොම සරල ක්‍රමයක්. ඉතින් ඒක නිසා මේ වැඩේ කරනකොට අර මට මොන කරදරේ තිබුණත් බාධාවති වුණත් එක චිත්තක්ෂණයකට එළඹ වාසය කරන්න පුළුවන් කියන මේ විමුක්ඛය රූපී රූපානි පස්සති මේ රූපයක් දැකලා මේ රූපේ දැකීමේ අප්‍රමාදී බව හරහා සතිය හරහා ජීවිතයක් පවතින අසහන කාමයක් පිළිබඳ අසහන නීවරණ පිළිබඳ අසහන වලට පුළුවන් අයින් කරන්න පුළුවන් කියලා දැන ගැනීමම විමුක්තියක් නමුත් ඒක මාචි සයිඩෝ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා ඒක ආධුනිකයට අවාසි විදියට හිටින්නේ චිත්තක්ෂණයක සතිය පිහිටියාට ඒ චිත්තක්ෂණයේදීම ඒ බව දැනගැනීමේ ශක්තිය මනුස්ස මනසේ නැහැ. ඒක චිත්තක්ෂණයක සතිය පිහිටියාට මම දැන් කයේ ඉන්නේ කියලා දැනගත්තට නෑ කයේ හිටියට දැනගැනීමේ ශක්තිය නැහැ. මේක අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා මේ ඇඟිල්ලක අගකොනට ඇඟිල්ලේ අගකොන අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිල්ලක් කොනකින් අල්ලන්න ඕන. ඇඟිලි පිටරේ අල්ලන්න තව ඇඟිලි පිටරකින් අල්ලන්න ඕනේ වගේ. එක චිත්තක්ෂණයක සතිය පිහිටව බව ඊගාව චිත්තක්ෂණේ දැනගන්න නම් ගණන් ක්‍රමයකට ගිහිලා කියනවා අඩු ගාණ චිත්තක්ෂණ හතරක් එක දිගට සතිමත් වුණොත් විතරක් මෙතෙක් වෙලා මං හිතපු චිත්තක්ෂණ වල සතිය තිබුණා කියලා අර ගැම්මෙන් අල්ලන්න පුළුවන් කියලා කියනවා. ඒවා මේ අභිධර්මයෙන් තහ අටුවා කතා වලින් ආපු දැනුමක් Taman සතිමත් බව දැනගන්න සතිමත් වෙන චිත්තක්ෂණයෙන් බෑ ඒක දිගට කරනකොට චිත්තක්ෂණේ කියන එක මනින්න පුළුවන් එකක් නිසා නෙවෙයි මම මෙහෙම කියන්නේ. මොත් මේ පසුකාලීන අට කතා ක්‍රමයෙන් ආපු එකක්. ඒක අපිට වාසියට ගන්න පුළුවන් දැනුමකින් චිත්තක්ෂණයක සත්‍යමත් වුණාට ඒ චිත්තක්ෂණේ බෑ දැනගන්න ඊගා චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ කියලා චිත්තක්ෂණ හතරක් පහක් යනකොට නම් කියන්න පුළුවන් පසුගිය චිත්තක්ෂණ හතර පහේ මගේ කාමයේ තිබිලා නැහැ, කාම සංඥාව තිබිලා නැහැ. මම අසවල් අරමුණේ තමයි ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් ඒක තිය 4 5 6 7 8 9 10 11 12 කියලා දිගට පවත්වන එක තමයි යෝගාවචරය කියන්නේ. ඒක අඳුනලා දෙන්නේ මේ වගේ වැඩමුළුවකින් තමයි. අඳුනලා දුන්නාට පස්සේ ඒක දිගට කරන්න උත්සාහ කරනවා නම් හැම යෝගාවචරයටම සමාන හැකියාවක් තියෙනවා කියන එක මේකේ කියවෙනවා. කරන්න ඕනේ ඒක නම් කිරීමේ ක්‍රමසාවිදි අතින් බලනකොට අත්තිකේයි උපඤ්ඤාතෝ මග්ගෝ කියලා සරුවචංශය සඳහන් කරනවා. යන්න ඕන තැන දන්නවනම් ඒකට ක්‍රම ලක්ෂයක් තියෙනවා. ඒතර භාවනා කරන එක නයි ඒක නෙවෙයිනේ මේ පරමාර්ථ කරන භාවනා කරන. මේ කයට හිත ගන්න එකේ තියෙන වටිනාකම හෝ මට ඒක කරන්න පුළුවන් කියන මේ හැකි සංඥාව පැත්තක දාලා උඩාතු අල්ලන්න හදනවානේ. පුලම් පුලම් තැන ඉඳලා යන්නේ නැතුව කවදා හෝ එහෙම අපි හිතමු මේ පසුගිය කරපු දේශනාවල සම්පින්දනයක් වශයෙන් මේ කරණ තියෙන්නේ මොන ඉරියව්වේ හිටියත් Taman ඉන්නේ ඉරියව්ව දැනගන්න එකයි. ඕකට මේ වැඩමුළුවකට සම්බන්ධ වෙන්න ඕනෙම නැහැ. ඕකට මේ ඉන්දියාව යන්න ඕන කමක් නැත්තේ නෑ. නමුත් ඉන්දියාවේ ගිහිල්ලා වුණත් කමන්නේ මේක දැනගත්තා නම් ඒක ලොකු දෙයක්. ඉන්දියාවේ ගිහිල්ලාත් ඒක තේරෙන්නේ නැති පිරිස තමයි ඉන්නේ. වැඩමුළු හතර පහ කරත් මේ කය තමයි පූජනීය ස්ථානය කියලා වර්තමාන මොහොත තමයි වටිනා මොහොත කියන එක මගෙන් පටන් ගන්න ඕන කියන එක අමතක කරලා අපි විශාල වගකීම් රාශියක් ඔළුවේ දාගෙන වර්තමාන මොහොතේ මයි කයේ හිත පැවැත්වීම ආත්මාර්ථකාමයේ කියන තරමට යනකම් අපේ හිත දූෂණය වෙලා තියෙනවා. මේ ශිෂ්ටාචාරයේ විසින් දීපු යමක්. මේ තමන්ගේ වැඩක් බලා ගන්නවා කියන එක ඒක බොහොම ආත්මාර්ථකාමී වැඩක්. පුළුවන් නම් රටම කොට ගනි. පුළුවන් නම් ජාතියම කොට ගනින් කියලා මහා ලොකු ව්‍යාපාර හදනවා. මේක පිටිපස්ස නොදැනුවත් කනිසා මේවට විමුක්ඛ කියලා නම් දෙන්නේ. මේක හරි පාර දැනගත්තොත් පුංචි පුංචි කපියවර වලින් තමයි අපි යන්නේ. චිත්තක්ෂණයක ඉන්නවා. ඊට පස්සේ චිත්තක්ෂණ කීයක්? හුස්ම කීයක්? පියවර කීයක්? දවසේ අවස්ථා කීයක්? අපිට මේ කය කෙරේ හිත නැත්නම් ආස්වාද ප්‍රසවාස කෙරේ හිත නැත්නම් තබන පීවරට හිත පවත් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක මේ පොඩි ළමෙක් හරහා වැටලා හිටපු ළමෙක් අතයි අතයි කියලා පීවර තියන්න ඉගෙන ගන්නවා වගේ. ඒක ඉතින් බොහොම සුන්දර වැඩක් දෙමාපියට සුන්දරයි දරුවට සුන්දරයි කාගවත් වාරුවක් නැතුව දඬුවටක් නැතුව තතන තතන තතන තතන පියවරක් තිබ්බයි ඒක වට ගන්න නැතුව ඊගා පියවර තියාගත්තා. ඒක වට ගන්න නැතුව ඊගා පියවර තිබ්බා. ඒතර කියන්න පුළුවන් සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච ගමන. පියුම් පිට ඇවිද්දා වගේ තමයි මේ සක්මන් භාවනාවේ පළවෙනි පියවර හත ඇවිදිනකම්. ඒ තරම් වටිනකමක් මේකේ තියෙනවා. පොළොව මත අපි කොච්චර ඇවිදලා තිබුණත් බල්ලන්ට හැතැම්ම නැහැ වාගේ අත්ත පහ ගැති වැඩක් නැහැ. තීවන පියවර ගැන දන්නේ නැතුව මෙන්න මෙහෙම ගිහිල්ලා කවදා හෝ යෝගාවචරයා මේ ඉන්න ඉරියව්ව නැත්නම් ආස්වාද ප්‍රසවාසය නැත්නම් මේ පියවර තැබීම අනායාසින් වෙන්න හැදෙන දවස හිතන්න. අමාරුවෙන් ඉස්සරහින් තියාගත්ත මේ අරමුණ අමාරුවෙන් මුදුන්පත් කරගත්ත මේ චිත්තක්ෂණය අමාරුවෙන් ලබාගත්ත මේ අප්‍රමාද චිත්තක්ෂණය වැටෙන්න දෙන්නේ නැතුව කොච්චර පාත් ගන්න පුළුවන්ද ඉතින් ඒකට රසවත් කතාවක් තියෙනවා ඒක නෙමෙයි අද මාතෘකාව නමුත් මතක තියාගන්න ਸਰවචනාංශේ පෙර ආත්මික රතකහරෙක් වෙලා උපදිනවා. ඒ කියන්නේ කරත් හදන මිනිස්සෙක් රජුරෝ යාට කතා කරලා කියනවා මේ මට ළඟදී යුද්ධයකට යන්න තියෙනවා. වහාම මංගල රතයක් රාජ රතයක් හදලා දෙන්නේ කියලා. එයා දැව ගබඩාවට ගිහිල්ලා ඒකට අවශ්‍ය දැව අරගෙන ගිහිල්ලා මාස 6ක් විතර යනවා. කිසිම පණිවිඩයක් නැහැ. පස්සේ රජුරෝ කියනවා වහම කැඳවනවා මෙයා රාජ සභාවට. මං කිව්වා මේ රතයක් හදන්න කියලා දැන් මාස 6ක් විතර ඇති බඩුත් ගෙනිලා කිසි වැඩක් කරලා නැහැ. ඊට පස්සේ කියනවා දෙවෙනාට ප්‍රොද දෙකක් හදන්න ඕනේ. එකයි ඉවර කරගත්තේ. තව ඉතුරු එකට මෙතරක් විතර කල් යනවා කියලා. ඉගෙන ඉව කරගෙන ඉන්න බෑ මට යුද්ධ ඉක්ම තව සුමානකින් ඕනේ කියලා. ඒ හොඳයි කියලා එහෙමයි කියලා ගිහිල්ලා තව සුමානකින් තව එකක් හදානිනවා. ආවට පස්සේ රජුරෝ කියන බලමන් පළවෙනිට මාස 6ක් ගත්තා. මං බැන්නට පස්සේම තාන්තික සුමානෙන් හදුවා. බොරුවනේ කරලා තියෙන්නේ. මගේ වැඩේ වෙන්නේ කරන්න කියලා. යා කියලා දිනවා. එහෙම තමයි බැලුමට පෙනුමට පේන්නේ. පොඩ්ඩක් මෙතන ඉඩයින් කරලා දෙන්නකෝ මං කියලා පෙන්නඳ රාජ සභාව කැඳවන්නකෝ කියලා. කැඳවන්නකෝ කියලා අර සුමානෙන් හදපු රතේ රෝදේ රාජ සභාව මැද කෙලින් කරලා තල්ලු කරන එක එහාට මෙහාට ගිහිල්ලා වැන්ල වැටෙනවා. කියන මේක හදන්න කිය සුම සුමානේ ස්වාමීන් වහන්සේ. දැන් උන බලන්න මාතයෙන් හදපේක තල්ලු කරපුවා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හිටගෙන නතර වෙනවා. රෝදේ ඇලයින්මන්ට් එකයි. ඉතින් කියන ඕක ඔබ වහන්සේට පේන්නේ නැහැ නේ බැලුවට. ඒ ඇලයින්මන්ට් එක ගන්න රෝදේ හදලා කොච්චරක් බකල් අරින්න ඕනේද? කොච්චර සීසන් කරන්නේ? ඒක ඔබ වහන්සේගේ ජොබ් එක නෙක මගේ ජොබ් එකයි. ඔබ වහන්සේට වැඩක් කරනවා නම් එහෙම කරලා දෙන්න ඕනේ නෑ දෙකම තියෙනවා මම අපිට ගන්නයි කියනවා. ඒ වගේ තමයි අපිට අඩියක් තියෙනකොට ඊගා වැඩි වැටෙනවා. බීපු මිනිස්සු ආයි. එක පියවරෙන් ඊගා පියවරට ඊගා පියවරෙන් ඊගා පියවරට සතිය නඩත්තු කරනවා නම් අපි තාම ඉපදිච්ච නැති දරුවෝ වගේනේ. තාම බොක්කේ ඉන්නේ උන් වගේ. තාම ධන ගානේ උන් වගේ. තාම විදින්න දන්නේ නැති උන් වගේ. ඉතින් මේ මේ ආධ්‍යාත්මික ලෝකේ පණ ඇවිදින හැටි උගන්වනවා. කවදා හරි හිතනද මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මේ සක්මන ඉබේම සිද්ධ වෙනවා. කිසි තැනක හිත පිට යන්නේ නැහැ. පිට ගියක් දැනගන්නවා. ආපහු එනවා. අන්නේ මට්ටමට සතිය ආවයි කියලා. එහෙම නැත්නම් ආනාපාන සතිය පුරුදු කරනවා. කරලා කරලා කරලා කරලා හුස්ම ගොරෝසු හුස්ම සියුම් වෙනවා. ඒත් යෝගාවචරය සුඛමතාන් සුද්ධ කරගෙන හිත හදාගෙන ඒතියෙදී දරණ සුකුමදී අතිසූක්ෂම බාටපත් වෙලා ඇතුළත තමන් සතිය පිහිටවපු අරමුණ නොදැනී යන මට්ටමට වෙනවා. ඒත් තේරෙනවා රෝද යනවා වගේ හරියට. සතිය කැඩෙන්නේ නැහැ. අරමුණක් නැහැ. අරමුණ ගෙවිලා ඒත් සතිය පාත්වනවා කියන එක තමයි ඊ අපි අරගත්තේ අජ්ජත්ත අරූප සංඤී ඒකෝ බහිද්ධා රූපාණි පස්සති. ඇතුළත ගත්ත රූපේ භවනා තියාගන්න ගත්ත අරමුණ නිමිත්ත අරූපයක් වෙලා. ඒ ගෙවිලම ගිහිල්ලා ඒත් Tamanට හොඳටම දන්නවා සතිය හොඳටම පවතිනවා. බලන්න අරමුණක් නැහැ. අරමුණ නැති වුණාට අර ආපු ජවයේට ගැම්මට ඒක ආරම්භනේ පවතිච්ච සතිය අනාරම්භනේ පවතිනවා. නිමිත්ත පැවචිච්ච සතිය අනිමිත්‍ය පවතිනවා. කලබල කරන්නේ නැතුව මේ යන්න පුළුවන් ගතියක් එනවා. ඉතින් ඒක සාමාන්‍ය මනුස්ස මනසක මේ කාලබිල්ල නටලා ඉන්න වෙලාවක දකින්න පුළුවන් දේවල් නෙවෙයි. ගොඩාක් කල් පුරුදු කරලා හම්බෙන්න දෙවෙනි විමුක්කය අරමුණක් සහිතව සතිය හඳුනා දීපු මේ කෙනා ඒ අරමුණ ගෙවෙන කම්ම සතිය දිනු කරලා සති අරමුණ ගෙවුනත් සතිය පවතිනවා කියන කාරණාව තේරුම් ගත්තොත් එයා මේ ඒ රූපය වෙනුවට අරූපයක් ආධාර කරගෙන මේ සතිය වට ගන්න තු යනවා. මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් අවුරුදු 200කට විතර පස්සේ භෞතික විද්‍යාඥයා තේරුම් ගත්තා මේ මැටර් කියන ද්‍රව්‍ය වෙනුවට ඇන්ටිමැටර් කියන එකක් තියෙනවා නැත්නම් අද්‍රව්‍ය කියලා එකක් තියෙනවා. අද්‍රව්‍යයේ තමයි ද්‍රව්‍යයේ තියෙන්නේ ද්‍රව්‍ය විතරයි පේන්නේ ද්‍රව්‍ය විතරයි ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ ආලෝකයට ප්‍රතික්‍රියා කරන්නේ නැති ඇන්ටිමැටර් කියලා එකක් හඳුනාගත්තට පස්සේ භෞතික විද්‍යාවම අනාතයි භෞතික විද්‍යාව ගියේ මෙතෙක්කල් වස්තුව මත ත්‍රිමාන රූප මත එහෙම නැත්නම් ගුරුත්වාකර්ෂණයේ සහ වේගයක් සහිත අංශු මත එතකොට ඇන්ටිමැටර් කියන එක හඳුන්ලා දුන්නාට පස්සේ ඒකට ගුරුත්වාකර්ෂණයක් නැහැ. වේගයක් නැහැ. හැම තැනම තියෙන. ඉතින් මේක අපේ බුද්ධ ආගමේ කියනවා නම් රූපයෙන් අරූපේම වෙන්න පුළුවන් අරූපෙන් රූපේම වෙන්න පුළුවන් මේ ලෝකේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන හරියක් කරන්නේ රූපෙට විතරයි අරූපේන මිනිස්සු කිසිම දන්නේත් නැහැ අන්ධ භූතයි නමුත් අරූපේ තමයි තියෙන්නේ 96ක්ම රූප කොටස 104යි තියෙන්නේ. ඒකටනේ අපි මේ රණ්ඩු කරන්නේ. ඒකටනේ අපි ඊර්ෂ්‍යා කරන්නේ, ක්‍රෝධ කරන්නේ, කුට්ටි කඩා ගන්න හදන්නේ. කවදා හෝ දැනගත්තොත් මේ රූපේ තියෙන අරූපේ පාවි පාවි කියලා. අපේ අරූපය පිළිබඳ නොදැනීමම තකතිරුකම නොදැනීම විතර නෙවෙයි අරූපෙට බයයි අරූපේ දකින්නට පිරිත් මුල් ගැට ගන්නවා එහෙම නැත්නම් අපනූල් දානවා බය වෙලා යකු ගැහුවා භූතයෝ ගැහුවා කියලා. නිසා සත්‍ය දකින්න තියෙන බය තියෙනවා මෙතන. යම් කිසි කෙනෙකුට එහෙම බයක් නැතුව රූපයක් අල්ලගෙන ඒක භාවනා කරලා ගෙවෙන කම්ම බලලා Tamante බලා ගන්න පුළුවන් නම් මේ රූපේ රූප රූපණ ගතිය නැතුව හප්පන ගතිය නැතුව පටිඝ සංඥාව නැතුව සතිය පවතින්න පුළුවන් කියලා. ඔය මොනම ලෝකේ තියෙන භෞතික විද්‍යාඥා විද්‍යාකාරයකට ගිය මිනිහෙකුටත් වඩා මෙයා අත්දකින්න මේ දේ. ඇමරිකාව ගිහිලා භෞතික විද්‍යාවට PhD ගන්න පුළුවන්. ඒත් එක මිනිස්සෙක්වත් මේ බාහිර දේවල් බලලා නෙමෙයි කරන්නේ. බුදුජානනාංශ කරන්නේ මේක ඇතුළත බලයෙන් මේකට ඉන්සයිට් කියලා තමයි කියන්නේ. ඇතුළත බලනවා බලනකොට පේනවා අල්ලගත්ත ගොරෝසු දේ බලාන ඉන්න ඉන්න ඉන්න ඉන්න ඒක නිකන් සියුම් භාවයකටපත් වෙනවා. ඒක කියන්නේ දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ තකසේම සුදු වෙලා කියලා අපේ කවියා කියනවා. කාර්බනේ අපි දකින්නේ රතු පාටට තමයි. නමුත් නිතර නිතර බලනකොට කාර්බනේ සුදු පාට වෙනවා. ඒ වගේ ඕනම අරමුණක් දිහා දිකට බලනින්න ඒකේ අගේ අඩු වෙනවා. ඒකේ හේම වටින දෙයක් නැති දෙයක් බවට පත් වෙනවා. ඒකයි අපි මේ අරමුණෙන් අරමුණට පැන පැන ඉන්නේ. එතකොට දකින් දකින් අරමුණ හරි අලුත් හරි නවමුයි. ඉතින් පිස්සු ඇවිච්ච වඳුරෙක් වගේ අත්තකට පණින්නේ අත දිහා බල්ලා නෙවෙයි. ඒකයි වඳුරගේ හැටි. ඉතින් මුද්‍රචානන්ස කියනවා මේ අභාවිත මනස පිස්සු වඳුරෙක් වගේ. ඉතින් අපේ දරුවන්ට අපි මේකනේ දෙන්න හදන්නේ. දරන විවිධාකාර දේවල් පෙන්වීම දෙමාපියන්ගේ දක්ෂකමක් දරුවන්ට කියන කරුණාවක්. විවිධාකාර දේවල් ඔලුවට දාහන එක පොහසත්කමක් කියලා හිතනවා. ඒ කිසි දන්නේ නැති දරුවට මොකද වෙන්නේ? ඉතින් දෙමාපියොත් එහෙම නිදලා තියෙන උන්දලා උන්දලාගේ අම්මා අප්පා කෙනුත් ඒකනේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර දවස පුරාම ගොජයක් අඳුරලා දෙන එක තමයි කරන්නේ. සරුවචනාංශ හත් අවුරුදු වයසේදී රාහුල පුංචි කුමාරයා අඬ ගන්න ගියාම කියනවා දැන් කාලෙක එහෙනම් මානවයිජ්‍ය වාසිකම් පිළිබඳ නඩු දානවා. මේ අය හතර දන් දන්නේ කොල්ලෙක් කරගන්න කියලා පැවිදි කෙරුවයි කිය. සුද්ධෝදන රජුන්ට හුම්ම ගන්න බැරුව යනවා. අයි මේ මහමිනියා ගියා රජකම නැති වුණා දැන් දෙන්නකෙක් නැහැ ඒ වෙනුවට ඉන්න පොඩි එකක් මෙන්න ඒකත් අරගෙන ගියා වැඳලා කියනවා වරයක් දෙන්න ස්වාමීන් වහන්සේ කියන එතකොට වැඩේ වෙලා ඉවරින්ද බුදුහාම කියන හොඳයි ඉල්ල හොඳයක් ගන්නේ කියලා මොකද්ද කියන්නේ දීමෝපියන්ගෙන් අහන්න නැතුව දරුවෝ පැවිදි කරන්න එපයි කියලා ඔයගොල්ලෝ හිටන ඔයගොල්ලොත් කියනවා අපේ මෝඩකම කක්කා පොඩි එකාට ගානගම් ඌව ඔළුව නරක් කරනකම් එයා අයින් කරලා මොනවත් උගන්නන්න එපා මොකද අපේ කක්කාව දිනකම් ඉන්න අපේ සංස්කෘතිය අපේ සભ્યත්වයේ කියලා ඕක තමයි දෙන්නේ. නැත්නම් පොඩි වයසේදීම හඳුන්ලා දෙන්න පුළුවන් වුණොත් එකහරමනක පොඩි වෙලා ඉන්න පුළුවන් ගතිය. අද තියෙන මේ විවිධාංගීකරණයක වෙන ලෝකේ තාක්ෂණයේ දිනු ලෝකේ යටිතල පහසුකම් ලෝකේ කොහෙද අපි අඬ ගහන යන්න හදන්නේ? අපිත් හදනවා ලංකාව බොහොම ඉක්මනට දිනු කරගන්න පුළුවන් නම් අප්පා පස් අවුරුදු සැලසුම නෙවෙයි 10 අවුරුදු සැලසුම් ගහරි කමන්නේ ඔය කුණු හර්ප ටික එකින් ගන්න පුළුවන් නම් වැඩේ හරි. ඒ වෙනුවට කොයි හරි එක අරමුණක ඉඳලා අරමුණේ එnde end end end රාග කරන අරමුණ දිහා බලාිනකොට ඒ අරමුණ વિશે විරාගය පහළ වෙන හැටි දකින්ද ගොඩක් වෙලා යන්නේ ආශ්‍රව ප්‍රසවාස හතර පහක් හයක් හතක් දකිනකොට ආශ්‍රව ප්‍රසවාසයේ නීරස වෙනවා රාග කරන ආශාවෙන් සියලු දේ අතහැරලා අපි ඉදිරිපත් කරන ආස්වාද ප්‍රසවාස නැත්තම් මේ වම දකුණ කියලා ගන්න පරියංකය සමා වෙන්නේ සක්මනේ ඒක කරද්දිම කොච්චර නීරස වෙනවද කියනවනම් පරියංකේදී නිින්ද යනවා. සක්මනේදී නිින්ද යනවා. ඉතින් ඒ වෙලාවට එන නින්දයන් නැතුව මේ විරාගයේ පහළ වීමයි මෙතන මේ තියෙන්නේ රාග නෙවෙයි. රාගයක් තියෙනවා නම් අවිස්සලා යනවනේ හිත. රාගේ නැහැ විරාගේ මේක ශ්‍රේෂ්ඨ ධර්මයක්. මේක විමුක්තියක් කියලා. ඒක දිගට පවත්වාගෙන යනවනම් රූප නැහැ. බාහිර රූප වර්ගයක් තියෙන වගේ පේනවා ඈත ශබ්ද වර්ගයක් තියෙනවා ඈත වේදනාවක් වර්ගයක් තියෙනවා ඈත හිතිලි වර්ගයක් තියෙනවා නමුත් මට බාධාවක් නැහැ මෙන්න මේ විමුක්ඛය යෝගාවචරයා මේ රූපය හරහා අරූපයට යන්න නිකන් අත්පොත් තියනවා වගේ රංකිටිකට ගන්නවා වගේ ඒකට ගියාට පස්සේ සර්වචනස පෙන්වනවා සුබන්තේව අදිමුත්තෝ හෝති අයන් තතියං විමුක්ඛෝ කිය. ඒ ඒ කියන தത്വයේ තියෙන ඒ தത്വෙට ගියාට පස්සේ එහි තියෙන සුබ භාවය. ඒක නিত্য සුඛ සුබ ආත්ම වශයෙන් අරගෙන අර උපයාගත්තා වූ ඒ ධානා සුඛයට ඇලෙන ගතියක් එනවා. ඒක මේ ඔක්කොටම කරන්න පුළුවන් දෙයක් නිසා නෙවෙයි මේ පෙළ ගස්සලා තියෙන එක නිසා ඊගාවෙක අරගන්නවා. නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් වුණා නම් මේ ජීවිතයේදී මේ භවභෝග සම්පත් පිළිම් පිළිබඳව කාය විවිකේ ලබාගෙන ඒ මතුමැත්තේ චිත්ත විවිකේ වාසය ධ්‍යාන රූප ධ්‍යාන ලබන්න පළවෙනි රූප ධ්‍යානයේ හරිම ගොරෝසු කලබලකාරී දෙයක්. නමුත් පළවෙනි වතාවට ලැබෙන නිසා හරිම සතුටක් ඇති වෙනවා නිකන් කංගේ මුහුදක වැඩිච්ච මිනිහෙක් යන්තම් ආය ඔලුව උස්සගත්තා වගේ හුස්ම ටිකක් ගන්න පුළුවන් වගේ ලොකු සාන්තියක් ලැබෙනවා. නමුත් තේරෙනවා ඒකේ හරිය දඟල දඟල තමයි ගත කරන්න වෙන්නේ කියලා. නැවත නැවත යට යනවා ආය නාය උස්සන්න ඕනේ. ඒ වගේ දෙවෙනි ධ්‍යානට යනකොට තමයි යෝගාවචරයට මිනී කිරීමකින් තොරව විතක්ක ਵਿਚාර නැතුව භාවනා මානසිකාරය පාත්ත ගන්න පුළුවන්. කියන්නේ උඩ පාවෙලා ඉන්න ක්‍රමයක් දැනගන්නවා. දඟලන්නේ නැතුව එතකොට යාට තේරෙනවා අර ඉස්සල්ලා යන්තම් නහය උස්සගෙන හිටියට දැන් වතුරේ යන්න පුළුවන්. එහෙම නැත්නම් තද බල විතක්ක ਵਿਚාර නැතුව ඉන්න පුළුවන් කියලා. නමුත් මේ විතක්ක ਵਿਚාර නිසාත් යම් ප්‍රමාණයක් දම්බි ගහන්න වෙනවා. වතුර වැරිච්ච මිනිස්සු උපමාට ගත්තොත්. නමුත් ඒක සුඛ කියන තුන්වෙනි මට්ටමට යනකොට ඒ විතක්ක ਵਿਚාරත් නැහැ ලැබෙන ප්‍රීති සුඛය ප්‍රීතියත් නැහැ සුඛ මුල් කරගත්ත එහෙම නැත්නම් ඒ වෙලාවේදී හොඳට කියන්න පුළුවන් සිංහලෙන් ආස්වාසය පාස ආස්වාදයක් ලැබෙන වෙලාවක් කියලා. ගන්න හැම හුස්මකම ලෝකයේ තියෙන සියලුම විශ්ව ශක්තිය තමන්ගේ ඇතුළට එනවා. ඒ නිසා අපිට ඒකම ආහාරයක් කරගෙන හුස්මම ආහාරයක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් පයත් තියෙන සීන වාරේ තමන් දන්න දැන් මේ සතිය තමයි මේ දැයට පැටහෙන්නේ. වැටෙන ඒ තද වුණත් මෙලෙක් වුණත් කම්පන දෙයක් වුණත් චංච නිශ්චල දෙයක් වුණත් සීතල දෙයක් වුණත් උණුසුම් දෙයක් වුණත් වැටෙන්නේ පතුලේ විතරක් නෙවෙයි වල්ලු කරෙත් වැටෙනවා දණියෙත් වැටෙනවා මුනියෙත් වැටෙනවා කොතන වැටුණත් තේරෙනවා වැටෙන දේ නම් ටිකක් ගොරෝසු වෙන්න පුළුවන් නමුත් මේ සතිය තියෙන බව තමයි තේරෙන්නේ කියලා Tamanට හරියට මල් මාලයකට මල් ලමුනන කෙනෙක් වගේ නවගුණ වල ගණන් කරමින් ඇටේ ඇටේ ඇටේ ඇටේ හර දාන කෙනෙක් වගේ තේරෙන පටන් ගන්නවා. ඒ පුදුමාකාර සුඛයක් එන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දිත් ඒ සුඛයට සමහරු ඇලෙන නිසා එද විශේෂම උපේක්ෂා ගතියක් එන්න පටන් අර ගන්නවා. බාහිර දේවල් බැලුවත් ඒකේ ඉච්ච රස විඳින දෙයක් නෑ. අභ්‍යන්තර දේවල් බැලුවත් රස විඳින දෙයක් නෑ. පැවැත්මක් අහු වෙනවා. නිකන් හරියට කම්බේ ඇවිදින මිනිස්සෙක් මුලින් මුලින් කඹේ හයියට තිබුණාට මැදට යන්න යන කඹේ හෙල්ලෙද්දි Tamanට මේ වැටෙන්නේ නැතුව මේක යෑමේ සමතුලිත භාවයක් මේක යෑමේ එකලසක් තියෙනවා එහෙම නැත්නම් තනි රේල් පීල් එක ඇවිදිනකොට වගේ සමබර භාවයක් ගන්න පුළුවන් වෙනවා එහෙම නැත්නම් කියනවනම් නිකම් පුස් බයිසිකලයක් පදින්න පුළුවන් වෙච්ච මිනිස්සෙක් අමාරුවෙන් කාගේ හරි පිහිටින් ආධාරයෙන් සමබර භාවය අරගෙන එයාට වර එක එක අතක් අතහැරලා යන්න පුළුවන් තරමට සම්බර භාව වෙනවා. එමේ යනකොට හිතෙනවා අත් දෙකම අතහැරලා ඇඟෙන් නමාගෙන එහාට මෙහාට කරන්න පුළුවන් යන වෙලාව වගේ අර බයිසිකල් පැදීම ඇඟට ගන්නවා. අන්න වගේ තැනට ගියාට පස්සේ ආට තීරණ පටන් ගන්නවා. ඒ අමුතු අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය ඒ හොඳට ලෑස්තිලා යනවනම් බයිසිකලේ අත් දෙක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. අත් දෙකෙන් සරම ගැට ගහ ගන්නත් පුළුවන් බයිසිකලේ පදින්න පුළුවන්. ඉතින් ඒකෙන් පටන් ගන්න බෑ. ඒක ඉතින් අර බයිසිකල් පැදලා පැදලා පුරුදු වෙනා වගේ මෙන්න මේ තුන්වෙනි ධ්‍යාන මට්ටම තමයි හුඟක් වෙලාට මෙතන කියවෙන්නේ. ඒ ධ්‍යාන මට්ටමට යනකොට එයා ඉගෙන ගන්නවා ඊටාම සූක්ෂම සංඥාවක්. මේ කාම ලෝකේ කවදාකවත් හිතන්න බැරි පයින් අත්ෙන් අතට පයින් පිච්චු වෙච්ච රිලවට හිතා ගන්න බැරි පුදුමාකාර සංයමයක්. පුදුමාකාර එකලසක් පුදුමාකාර සමතුලිත භාවයක් එහෙම නැත්නම් කඹේ විදින එකලසක් තේරෙන්න පටන් අර ගන්නවා අන්න ඒක තේරෙන්න පටන් ගන්නකොට සමහරෙකුට එතනම ඒකෙම ඇලීමක් ඇති වෙනවා ඒක නිසා ඒකම විමුක්තියක් කියලා හිතන්නත් ඉඩ තියෙනවා මේකත් නිවනක් එක විදිහක නිවනක් කියලා හිතෙනවා නමුත් එතන පේන්න තියෙනවා ඒ සමතුලිත භාවයත් උපයාගත්ත සමතුලිත භාවය මේක කාම ආශාවකින් උපේන එකක් නෙවෙයි. ඇහැට රූප දැකලා ගන්න උපමාවක් නෙවෙයි. කනට ශබ්ද අහලා ගන්න රසයක් නෙවෙයි. නාසයට සුවඳක් විදලා, දිවට රසයක් විදලා, කායට පහසක් දීලා, හිතට හිතවිල්ලකින් ගන්න එකක් නෙවෙයි. මා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති එහෙම නැත්නම් निराமிෂ ප්‍රීතියක්. එනිසා මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් ප්‍රීම ප්‍රීතිය මේක බ්‍රහ්ම සුඛයක් කියලා කියනවා. සමතුලිත භාවයක් උපේක්ෂාවක් ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒකෙදී ඇලෙන ගතියක් තියෙනවා. ඇලුනත් දැන් ඇලෙන්නේ කාමයට නෙවෙයි. දැන් එන්නේ නිර්ආමිෂ සුඛයකට. එතකොට තේරෙනවා අපි මෙතෙක්කල් ජීවිතයේ ලස්සන රූප වර්ණ සටහන් ඇති කරගන්න විවිධ සම්දර්ශන වලට යනවා. විවිධ රූප වාහිනිය කෙනක් දා ගන්නවා. රූප මදි රූප වාහිනියක් ඕන. වැක්කිරෙන්න තියෙන්න ඕන. ඒකත් black and white වෙලා බෑ. ඒක colored වෙන්න ඕනේ. ඊට පස්සේ 3D වෙන්න ඕනේ. ඒ වගේම ඒ වර්ණත් එක්ක ශබ්දත් ඇහෙන්න ඕනේ. ඉතින් දැන් බලනවා ඒත් එක්කම ගඳ සුවඳක් දෙන්න පුළුවන් පිච්චර් හදන්න හදනවා. ඒ ඒ තැනට වර්ණ සටහන් එක්ක ශබ්දත් එක්ක ඒ සුවඳත් දෙන්න පුළුවන් චිත්‍රපටි හදන්න හදනවා. ඒ තරම්ම මනුස්සයාට ආදරෙන් මේ මායя වැඩ. එහෙම නැත්නම් මේ නිර්මාණ ශිල්පින් වැඩ අපිට එක චිත්තක්ෂණයකවත් වර්තමානට හිතට ගන්න බැරි වෙන විදිහට මේ ඉදරම් පිනවන වැඩ. ඒ වගේම කනට සද්ද කිව්වහම අද තියෙනවා নানা ප්‍රකාර බටහිර උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ බටහිර සංගීතයේ pop music jazz music classic music ඊට පස්සේ Dolby system stereo system හදලා තියෙනවා ඒ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඒ කන් දෙකටම ඒ හෙඩ්ෆෝන්ස් දාපුවාම ඒ මියුසික් එක යනකොට මේක තමයි ප්‍රථම ධානය කියලා ඒ සැප විඳින්න ආරම්භ දෙන්න පුළුවන් ප්‍රථම ධාන මට්ටමේ කම්පන වේගයක්. ඊට පස්සේ ද්විතීයි ධාන කම්පන වේගයක් කියලා සල්ලි දීලා ගන්න පුළුවන් ඒ CD එක අරගෙන ඉඳලා විඳලා නැත්තම් ඔන්න විඳලා බලන්න. මියුසික් එකෙන් ඒ තරම්ම මනස මනස මන්ත්‍ර ජප කරලා පරල වෙන්න වගේ ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් ඒ තරම් මිනිස්සු පරිේශන කරන මොකෝ මේ නිවන් දකින්නද? නැත්නම් මේ අපිට ආදරේද? ඒකම නාසයට, දිවට, කයට අද විතර මේ පස්සට විල්ලුද જાති හොයන යුගයක් කොහොක්වත් වෙලා තියෙනවා. ඉස්සර මහරජා කෙනෙකුට ලබා ගන්න බැරි දේවල් නේ අද මධ්‍යම පාන්තිකයට හම්බෙලා තියෙන්නේ. කොච්චර හම්බුණත් මදි. නිකන් බලන්න කාර් මොඩල් ගැන. ඉස්සර ඉස්සලා අපි පුංචි කාලේ දැකපු කාර් එකයි දැන් තියෙන කාර් එකයි බැලුවොත් මේක නතර වෙයි කියලා හිතනවද? අලුත් මොඩල් හදන එක. නෑ. බඩට ලුණු කැද නැතත් පස්සට විල්ලු දොහින ලෝකයක් මේක. ඉවරයක් නෑ. නමුත් මේ කියන එක ඇහත් නැහැ රූපත් නැහැ කනත් නැහැ සද්දත් නැහැ ගඳත් නැහැ නාසයත් නැහැ දිවත් නැහැ රසත් නැහැ කයත් නැහැ පහසත් නැහැ හිතත් නැහැ හිතවිලිත් නැහැ මොකද්ද සුඛයක් තියෙන. ඉතින් මේ සුඛය නිර්ාමිෂ සුඛයක් කියලා කියනවා. ඉතින් මේක නුඟාවක් අපි එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. මොකද ਸਰවචනසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේක තිබිලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා මේ රූප ධානය පිළිබඳව සරුවචන්ස් පහළ තිබිලා තියෙන. ඒ නිසා ඒ වෙලාවේ මිනිස්සු කියලා තියෙනවා මම නිවන් දැකලා ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ විශාල පිරිස් ගිහිලා ඒක ලබාගෙන ඇත්තමනේ. මේ ආමිෂ මුකුත් නැති නිර්ආමිෂ සුඛයක් අපිට ලැබිලා තියෙනවා. මේ සරුවචන් ආහන්සේත් ඒ සිද්ධාර්ථ තහපස කාලේ ඔක්කොම ටික ගත කරා. කවුරක්වත් දන්නේ නැහැ. කවුරක්වත් දන්නේ නැහැ. දුෂ්කර ක්‍රියා කරන්න ඉස්සෙල්ලත් මේ ටික ලබාගෙන තිබුණා. නමුත් සරුවචනාංශයට පෙනුණා මේක නෙවෙයි විමුක්ඛයක් තමයි නමුත් මේක නෙවෙයි අවසාන ජවනිකාව කියලා. දැන් මේ රූපය ගෙවිගෙන යනකොට එහෙම නැත්නම් රූප කිව්වහම අපේ බෞද්ධ සාහිත්‍ය පොඩක් පටල වෙන සුළුයි. රූප කිව්වහම අපි මේ රූප රූප කියන එකටත් රූප කියනවා. නැත්නම් රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියන ඔක්කොටමත් රූප කියලා කියනවා. ඒ නිසා මේ වචන දෙක තේරුම් අරගන්න ඕනේ. මේ ඒ රූප ගෙවිගෙන යනකොට දැන් මේ රූප වවල රූප වඩලා කාම ගුණ වඩපු කෙනාට කවදාකවත් විඳ ගන්න බැරි වෙන විදිහේ ඒ රූපයන්ගේ සමුගන්න වෙලාවේ ලැබෙන සුඛයක් තමයි මේ උපේක්ෂාව. ඒ උපේක්ඛකෝ සතිමා විහෙරති. තුන්වෙනි ධ්‍යානෙ බුදුදහමේ පාවිච්චි කරන ඊටාම උපේක්ෂා සහගතව සතියෙන් යුක්තව යාට ඒ තුන්වෙනි ධ්‍යානෙ ලබන්න පුළුවන්. ඒතකොට ඊටසතුන් ප්‍රීචත් ප්‍රහාණය කළා පුනිත පරම්පොට්ටපාද බික්කු පීති ආච විරාගද උපේක්ඛා පීති ආච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ. ප්‍රීතියත් අයින් කළා උපේක්ෂාවෙන් ගත කරනවා. සති සම්පජඤ්ඤයෙන් යුක්තව. එතකොට බුදුරජාණන් වහන්සේ කළ තියෙනවා මේ පොට්ටපාද සූත්‍රය ටික අපි මේවා පිළිබඳව විස්තර තියෙනවා. එහෙම නැත්නම් චූලසුඤ්ඤත සූත්‍රයේ මේ එක එකක් ලුණු ගෙඩියක පොත්ත ගලවන්නා වගේ කෙහෙල් කෙසෙල් පඳුරක පොත්ත ගලවන්නා වගේ එnde ende ende ende පිට පිට පොත්ත ගලවනකොට ඇතුලේ ඇතුලේ සියු පොත්තක් හම්බ වෙනවා වගේ ක්‍රමයකට බුදුරජාණන්සේ මේ ආනුපුබ්බීව මේක විස්තර කරනවා සුකංච කායන පරිසංවේදේති සුඛය කායෙන් විඳිනවා හැබැයි ආමිෂව නෙවෙයි විඳින්නේ. निराමිෂව විඳින්නේ. හීනෙකුත් නෙවෙයි බීලත් නෙවෙයි නිින්ද ගිල්ලත් නෙවෙයි. කිචි කවාගෙන ගන්නෙකුත් නෙවෙයි. ප්‍රතිපදාවකින්ම ගන්න. ඉතින්ද ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ ලෝකේ ඉන්නකොට ගැටුමකින් තොරව නිකන් පාවෙන ලෝකෙක ගත කරන්න පුළුවන් සුඛයක් ඒ ත්‍ෘතිය අධ්‍යානදි පෙන්ලා දීලා තියෙනවා. එතකොට සමාධිත පීචි සුඛ සුඛම සත්‍ය සංඥාව කියලා තුන්වෙනි ධ්‍යාන තිබුණ එක අයින් කරලා උපේක්ඛ කෝච සුඛ සුකුම සත්‍ය සංඥාවට හිතපත් වෙනවා. අල්ටරෙඩි බොහෝම සියුම් සංඥාට අල්ටරෙඩි බොහොම පිරිසුදු වෙච්චි සංඥාටපත් වෙනවා. ඒකත් බොහෝ විට එහෙම නැත්නම් ඒ ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සර ලෝකයේ ඒකත් විමුක්තියක් විදිහට බාරගත්තා. ඉතින් ඒ විමුක්තිය විමුක්තියක් කියලා කතා කරන කෙනෙක් කිව්වොත් මේ මිනිස්සු මේ කාමයට යෙදිලා කුලල් කාගෙන ඊර්ෂ්‍යා කරමින් ක්‍රෝධමාන කරමින් භූමි බෙදාගෙන රට රාජ්‍ය බෙදාගෙන දේශී මාරබුල ඇති කරගෙන තොගේ කුට්ටිය මේ මගේ කුට්ටිය මේ කියා කුට්ටි කඩා ගන්න හදන ලෝකෙක මේ වගේ තැනකට ඇවිල්ලා බ්‍රහ්මීක් විඳින සුඛයක් ලබන්න පුළුවන් නම් ඒක එක පැත්තක සුඛයක් තමයි. ඒ කියන්නේ විමුක්තියක් කියලා අනික් අයට ගුරුවරයෙක් වශයෙන් වෙඳලා ගෝලයන්ට කියලා දෙනවනම් සෑහෙන පිරිසක් ඒ අනුගමනය කරන්න ඉඩ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කෙනෙක් මෙවැනි දෙයක් ලබලා මේ ලෝකයා මේ අසුචි වැටලා ඉන්න අසුචි පණුවෝ අසුචි කැලේකට නටන්න හදනවා වගේ මේ කාම ලෝකේ නටනකොට මේ වගේ දෙයක් ලබලා මේක හොඳයි කියලා කියනවනම් එයා ඒක නිවනක් වශයෙන් බාර ගන්නවනම් එයා ඒ දේ කියන්නේ හිතාමතා කරව එකක් නේ ස්පර්ශ කරලමයි කියලා බුදුහාමුදුරු කියනවා. තදපි පස්සපච්චය දැකලා කියන්නේ. ඊට පොතත් උඟාක් හොඳයි. එනිසා ඒ කට්ටියටත් කියනවා ගෝල බාලොත් හදාගෙන ලොකු සතුට කරපත්ත. ඉතින් අපි යාට පහත් කළ හලකන්න බෑ. ඒක උපේපු දෙයක්. සර්වඥයන්සේ දන්න මේ යන මග හැතැම්ම ගණුවක් විතරයි මේ. පහු කරන එක නිමිත්තක් විතරයි මේ. ඉන් එහාට තව යන්න ඕන කියලා යන්න බැරි මේකට ඇලෙනවා. ඇලෙන ගතියක් එන්නේ තියෙනවා. ඒකත් ඒ විදිහට මේ විමුක්තියක් විදිහට සලකන ජීවත් වෙනවා. ඒක ලස්සන්ට බ්‍රහ්මජාල සූත්‍රයේ සරුවචන්සි පෙන්ලා දීලා තියෙනවා. මේ ගොඩක් මේ දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්න ඇති වෙන්නේ ධ්‍යාන භාවනා හරියට පස්සේ කියලා. ගෝධනෙක් දික්ටිගත වෙන්නේ සමතය හරියට පස්සේ. සමතය හරිය නැති අයට දෘෂ්ටි ප්‍රශ්න ඉන්නේ නැහැ. මොකද යාර තියෙන්නේ මේ අල්ලපු ගෙදර ඉඩම ගන්න එක විතරනේ. රෑ ගිහිල්ලා ඉනියට මාරු කරනවා මෙහාට ගන්නව නැත්නම් සහෝදර සතෙක් රණ්ඩු කරන මේ මනසට ඔය දිට්ටි ප්‍රශ්නයක් ඇත්ත නෑ ඌට ඕන කරලා තියෙන මේ සල්ලි කොල ටිකක් හම්බ වෙනවා කැම ටිකක් හම්බ වෙනවා ඌ එච්චරයි ඒ නිසා මෙතෙන්ට ගියාට පස්සේ හරියට ඒ දිට්ටි ජාලයකට පටල වෙනවා ඒ නිසා සඳහන් කරලා තියෙන මේ දිට්ටි වල කතා කරන කෙනා නිකන් පිස්සෙක් පිහට්ටෙක් නෙවෙයි සෑහෙන මහන්සිලා තැනකට ගිය කෙනෙක් හැබැයි ඒක අල්ලගත්ත ගමන් අහු වෙනවා ඒකට. මේ හැම විමුක්තියක්ම ඇල්ලුවොත් අහු වෙනවා. කාමේ වගේම තමයි. නමුත් මේවා පහු කරන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. ඒ නිසා මේ එක එකක් පඩිපෙලක් නගිනකොට පල්ලෙහා පඩි අතාරින්න නැතුව උඩු පෙළට යන්න බෑ. ඒකට ගියාට පස්සේ ඒක අතාරින්න නැතුව ඊට උඩු පෙළට යන්න බෑ. නැත්නම් ඉනිමගක යනකොට උඩ ඇඳ ඇල්ලුවේ නැත්නම් පල්ලෙහා කකුල උස්සන්න බෑ. ඒ නිසා ඉස්සර ඉදිරියට යනකොට ඉනිමගේ ඒ අරස්පොළු ටික තියෙන්න ඕනේ. ඒ පොළු තියෙන්නේ එතන ළඟින්ද නෙවෙයි. උඩට යන්නයි. ඒක නිසා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපේ ඥානන්ද ස්වාමීන් වහන්සේ මේ තත්තු හත අතේ බිල්ඩින් හදනකොට ඒ බිල්ඩින් එක හදන්න හැදෙන හැදෙන ගන්න පලංචි ගහන්න එපායි. ඉතින් මේ පලංචිය ගලවන්න නැතුව පලංචියේ පදිංචිලා හිටියොත් මොකද වෙන්නේ? ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ නේ. ගොඩනැගිල්ල හදලා ඉවරනකොට ගොඩනැගිල්ල ලස්සන එන්න නම් පලංචිය ගලවන්න දැන් බෞද්ධය වෙලා තියෙන්නේ පලංචියේ පදිංචි වෙලා බාන සෑහෙන උඩක අපි ඉන්නේ කියලා අර తాවකාලිකව හදපු semi permanent structure එකකින් තමයි මේ ජීවත් වෙන්නේ. ඉහළට යන්න යන්න යන්න යන්න ඒ දේ නම්බු කරනවායි කියලා කියන්නේ අල්ල ගන්නවායි කියලා කියන්නේ ඒකට අහු වෙනවා. ඒ නිසා ඒක කලින් කියලා තිබුණ නැත්තම් ඒක ਸਰවචනාසික අඩුපාඩුවක් වෙනවා කියලා තියෙන්නේ. කියලා තියෙද්දිත් අහු වෙනවා. ඒ තරම්ම අපේ හිත කොල්ල බබෙක් වගේ. එන හැම දෙයක්ම අල්ලා ගන්න ගතියක් තියෙන. ඉතින් මේ විදිහට ඇති වෙන මේ අජ්ජත් සුබන්තෝ අදිමුත්තෝ හෝති අයන් තතියන් විමුක්ඛෝ කියන විදිහට මේ භාවනා කරනකොට අපි භාවනාවේදී සමහර පරියංකවල විශේෂයෙන්ම සමත භාවනා ධ්‍යාන භාවනා නොකලත් තාමත්ම සුන්දර අවස්ථාවල් හිතට පත් වෙන්න වෙනවා හිත බුද්ධි විඳිනවා. බුද්ධි විඳලා පස්සේ යෝගාවචරයට හිතා ගන්න අමාරුයි. මෙච්චර පුංචි ප්‍රයත්නයකින් මෙච්චර සුඛ සුබ විහරණයක් මට ලැබුණා නේද? එතෙන් කියලා පල්ලෙහා බලනකොට මොන තරම්ම මේ කාම ලෝකේ කියන්නේ මොන අසුචියක්ද කියලා තේරෙනවා. නමුත් එයාට ඒක වශී කරගන්න බැරි නම් පහුවෙන්ද ඒකට යන්න ගියාට හම්බ වෙන්නේ නැහැ. ආයෙසරයක් උත්සාහ කරනවා යන්න බෑ. එතකොට ඊ අර ඉස්සල දවසේ ලැබිච්ච වෙලාවයකට ආසාවක් ඇති වෙනවා. පහුවෙන්ද ඒක ලබා ගන්න ගියාට හරියන්නේ නැහැ. පහුවෙන්ද ආයෙත් ආධුනිකෙක් වාගේ නවකෙක් වාගේ බටංගන යනකොට අදාළ විචල්්‍ය සාධක නැත්තම් ආසන්න කරුණු හරියොත් එන්න ඉඩ තියෙනවා. එහෙම කරලා කරලා කරලා මේක වශී කරගන්න ඕක දැනගන්න ඕනේ භාවනා කරන පාරේදී මේ රූපය ගෙවෙනකොට සුකුම වෙනකොට අපි ඒ ඒ මානසික තලවලට හිත යනවා. ඒ ගියාට පස්සේ ඒකට ආශා කරන වෙනුවට ඒකට කැමැති පරිදි යන්න සහ කැමැති පරිදි එන්න කරගන්න මේ ක්‍රියාවලියට අපි කියන්නේ වශී කරනවායි කියලා. එහෙම නැත්නම් මේ සිද්ධි කරනවායි කියලා. ඉතින් මේ විදිහට යම් කිසි කෙනෙක් සිව්මෙන රූපේ දැකලා ඇතිවෙනා වූ මේ සුකුම සංඥාව, සුකුම සත්‍ය සංඥාව අත්විඳින්න පුළුවන් එකක්. එහි විමුක්තියක් කියලා හිතාගන්න අවස්ථාවක් තියෙනවා. ඒක දක්වන්නේ තුන්වෙනි අවස්ථාව විදිහට තුන්වෙනි විමුක්තිය ආයන් තතියන් කියලා. ඊට පස්සේ සියලුම රූප සංඥාවල් අමතක කරලා නැත්තම් ගෙවම් කරලා සබ්බතෝ රූප සංඥාය සමතික්කම. පටික සංඥාණං අත්ථගම. ගැටෙන්න මොකක්වත්ම නැහැ ඊට පස්සේ යාට. ඒක හරියට මේ අජටවකාශයට ගියා වගේ ගැටෙන්න මොනක්වත් දෙයක් නැහැ. සබ්බතෝ රූප සංඥාන සමතික්කම පටික සංඥා අත්තගම නානත්ත් සංඥා මනසිකාරා මේ එතකොට මේ වටෙන් තේරෙන්න පටන් ගන්නවා ටික වෙලාවක් ඉන්නකොට හිතවිලි කෑලි කෑලි තියෙනවා එහෙම නැත්නම් හිතවිලි පෙළ ගැහිලා අර්ථයක් නැහැ නිකන් දන්වලක් නැහැ දන්වල පුරුක් වගේ ඔහේ ගොජ දාන ගතියක් තේරෙන්න පටන් ගන්නවා හිත යොදපු ගමන් මේක පාට දන්වලක් වගේ වෙලා හිතවිල්ලට අර්ථයක් එනවා ඒකෙන් ශබ්ද රාශියක් පිටපස්සේ එනවා කණේමල ඇහුවොත් මොකද්ද අර්ථයක් තියෙනවා නමුත් වෙන ගන්න දෙයක් නැහැ නිකන් පරිසරයේ තියෙන ශබ්ද ඒකම කයේ තියෙන බාට ගොඩාක් වේදනා තියෙනවා හිතල බැලුවොත් බෙහෙත් ගන්න තරම් වේදනාවක් වෙන්නත් ඉඩ තියෙනවා හැබැයි කයේ තියෙන බාට වේදනා තියෙනවා ඉතින් මේ විදිහට ගොජයක් පේන්න පටන් අර ගන්නවා තමන් ඇතුළත අරමුණ හොඳට ගෙවිලා හැබැයි ඒ ගොජේ ඒ පේන දේවල් ආසන්නේ උත්සන්නේ කරදර කරන්න එපා ඈත සිටිජේ තියෙන දේවල් වගේ තමයි තේරෙන පටන් ගන්නවා මේ නානත් දේවල් පේන්න පටන් ගන්නවා ඉතින් ඒක අර යෝගාවචරයට දැනෙන නිකන් ඇහැට කුණක් වටනවා වගේ අර තියෙන ශාන්ත සුකුම தත්වයේ යටතේ මේවා නිකන් තාම ගෙට වැදිලා නැහැ ගෙටක වැදිලා නැහැ මිදුලේ ඉඳගෙන කරදර කරනවා ඒ නැත්තම් සිටිජේ මට්ටමේ ඉඳලා කරදර කරනවා වගේ ඉතින් කරදර කරන දේවල්ට හිත යොදපු ගමන් ඒක සද්දයක් කියලා හිතලා බැලුවොත් සද්දයක් වෙනවා. වේදනාවක්ද කියලා හිතලා බැලුවොත් වේදනාවක් වෙනවා. රූපයක්ද කියලා හිතලා බැලුවොත් රූපයක් වෙනවා. හිතවිල්ලක්ද කියලා හිතලා හිතවිල්ලක් වෙනවා. ඕනම දෙයක් පාට ඒකපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඕන දෙයක් බවට ඕන දෙයක් හදන්න පුළුවන් තරමේ ශක්ති ප්‍රදේශය ඉතින් යෝගාවචරයාගේ ඒ යෝගාවචරයා වේදනා චරිත චරිතයක්ද සංඥා චරිතයක්ද සංඛාර චරිතයක්ද අනුව අර පේන දේෙන් මොකක් හරි නමක් දාගන්න මේ මේක සද්දයක් කියලා නමක් දැම්ම සද්ද තමයි ඒ වේදනාවක් කියලා බැලුවොත් වේදනාවක් තමයි දැන් හිතවිල්ලද කියලා බැලුවා හිතවිල්ලක් තමයි එනිසා භාවනා කරනකොට සමහරකට රූප පේන එකමයි දිගට මෙන්නේ ඒක චරිතයක් ඒ තව සමහරකට සංඥා එක එක ඉඟි එන්න පටන් ගන්න මේක මේ හීනෙක හීනයක් දැකලා ඒ හීනේ පේන්නේ මේ හීන ප්‍රතිපල හීන පලාපල කියන හදනවා වගේ සංඥා කතාවක් එන්න පටන්. තව කෙනෙකුට මේක මේ මේම කරන්න හිතෙනවා. මේ මේම තියලා බෑ මේකට මෙහෙම මේම කරන්න ඕන කියලා සංස්කරණය කරන්න හිතෙනවා. ඒ අනුව ඒ පරිසරයේ තමන්ගේ ඇතුළත භාවනා කරන අරමුණ අර තියෙන උපේක්ෂාව ඉඳලා ඒ අදුක්කම සුඛ මට්ටමට ගියාට තාම කරදර කරන්න පුළුවන් හිතවිලි කෑලි වගේක් වේදනා කෑලි වගේක් ශබ්ද කෑලි වගේක් තියෙනවා. යෝගාචරයකට හිත දැම්මොත් අර්ථජායිත ශබ්ද වෙනවා. අර්ථසහිත හිතවිලි වෙනවා. වේදනා වෙනවා. නමුත් මේක දිහා එහෙම නාමකරණයක් කරන්නේ නැතුව මේක දිහා බලන් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා නම් මොන්න තරම් හික්මීමක් එතම මේ සීල ශික්ෂාවට ඉක්මවලා ගිය සමාධි ශික්ෂාවේ කොච්චර හික්මීමක් තියෙන්න ඕනද? ඔය එක එක විදිහට ඇවිල්ලා උලිහිලි පාද්දී උසුළු විසුළු කරන්න හදද්දී ඇහුණට නැහුණා වාගේ ඉන්න පුළුවන් නම් දේවල් දැක්කට නොදැක්කා වාගේ ඉන්න පුළුවන් නම් දැනුණට නොදැනුණා වාගේ ඉන්න පුළුවන් නම් මැරිච්ච කෙනෙක් වගේ ඉන්න පුළුවන් නම් අර ඇති වෙච්ච උපේක්ෂාවෙන්දලා අදුක්කම සුඛයට කිය ගතිය යෝගාචර තහවුරු කර ගන්න පුළුවන්. ඒක හතරවෙනි විමුක්තිය කියලා සඳහන් කරනවා. ඒකට මේ දසුත්තර සූත්‍රයේ දීලා තියෙන්නේ මේ ආකාසානං ඡායතනෙ කියන මානසික తত্ত্বය යෝගාවචරය පట్టල කරගන්න හැටි. වශී කරගන්න හැටි. ඒක සිද්ධි කරගන්න හැටි. එතකොට මේ යෝගාවචර දන්නවා මේ දේවල් නැහැ ද්‍රව්‍ය නෑ නමුත් අද්‍රව්‍ය තියෙනවා ද්‍රව්‍ය හදන්න ඔන්න මෙන්න වගේ ඇවිල්ලා. නිකන් කලල රූප වගේ තියෙනවා. ප්‍රාග් අවදියේ පෙන්නනවා. යෝගාවචරය රූපේ පැත්තට හිත යොදලා මේකට හිත යොදපු ගමන් ඒක කතන්දරයක් ගෙතෙනවා. ඒක දිගේ වැල්වට අරන් ගෙතෙන්න පටන් ගන්නවා. ප්‍රපංච කරන්න පටන් අර ගන්නවා. නමුත් යෝගාචර මේ මේ ප්‍රාග් අවදියේ තියෙන එක ඒක එහෙම තියෙන්න ඇරලා කතන්දර ගිචීමක් නැතුව පටලව ගන්න නැතුව ගතකරනද මොකද්ද කරන්න ඕනේ කියලා අහුවොත් කියන්නේ නිකන් හිටපන් කියන එක විතරයි. ඒක විතර තරහා යන එකක් ඇත්තේ නෑ යෝගාවචරයට යෝගා හිතනවා මේ වෙලාවේ අමුඩ ගහගෙන උඩ පනින්න ඕනේ වෙන්නේ නැති. එහෙම නැත්තම් නටන්න වෙයි මොනවා හරි කරන්න හිතෙනවා. මොනවත් නොකර ඉන්න එකයි කරන්න තියෙන්නේ කියලා ඒ වෙලාවේ කිව්වොත් එහෙම ඉතින් ඔය භාවනාවක්ද කියලා අහනෝක පිනක්ද ඕක කොහොමද පිනක් වෙන්නේ කියලා. මේ වෙලාවේදී ඊව තැම්පත් වෙන බුදියනින කොටියට බුදියන්න ඇරලා කරබන් නිකන් හිටපන් කියන එක තමයි කියන්නටම ඕනේ. ඉතින් ඒතකොට බරපතල ප්‍රශ්නයක් අහන වෙන භාවනා කුසලයක් වෙන්නේ කොහොමද? කොහොමද පිනක් වෙන දැන් දාන දෙනකොට නම් කැමෝ වෙනකොට සුවඳ එනවනේ. හාමුදුරුවෝ එනවා බෙර ගහනවා. ඒතකොට දවුල් ගහනකොට පිනනේ. විශාල සෙනගක් වෙන තැන ගිහිල්ලා පින්කමක් කරනකොට දාඩිය ගඳ හරි වදිනවනේ. හඩු ගඳ. ඒතකොට විශාල පිනක් නේ. ඒකනේ සෙනග එකතු දැන් මෙතන මොකක්වත්ම කරන්නේ. එහෙන් පෙන්වන්න හදනවා ජවනිකා වගේ. තිර සකස් කරලා පසුබිම් වේදනා වෙනස් කරලා උඩ උඩරට නැටුම් පහතර නැටුම් වට්ටක නැටුම් කටුදු නැටුම් බඩලි නැටුම් උන්කක් පෙන්වනවා. දැක්කේ නෑ වගේ ඉන්න. ඇහුනේ නෑ වගේ ඉන්න. දැනුනේ නෑ වගේ ඉන්න. පණ නැති කෙනෙක් වගේ ඉන්න. මේ සබාව දන්නවනේ මේ මම කියන එකක් නෙමෙයි බුදුහාමුදුරු කියලා දෙන එකක් කියලා. බුදුනාසේ කියලා තියෙනවා ditthi ditthamattam bhavishyati සුතේ සුතමත්tam bhavishyati මුතේ මුතමත්tam bhavishyati විඤ්ඤාතේ විඤ්ඤාතමත්tam bhavishyati ඔය ලබාගත් එකලස විමුක්කය තහවුරු කරන්න නම් ඒ වෙලාවේ එහෙන් මෙහෙන් උලිහිලි පානවා එහෙන් දොරෙන් ඉබිල බලනවා මෙහෙන් ඉබිල බලනවා පුදුමාකාර වැඩ වගයක් යනවා කොහොම හරි අපි කුප්ප ගන්න හදන්නේ අපිට අකුප්පව නෑ එකටවත් දැක්කට නොදැක්ක වගේ ඉන්න පුළුවන් නම් ඒ මායя මොන જાතින් අපේ පටලවා ගන්න ගියත් අපිට බුදුරජාණන්සේ කියපු රහස මතක් වුණොත් මොනවා කෙරුවත් අහු වෙනවා. මොනක්වත් උකර හිටියොත් ඒ යෝගාවචර තියෙනවා මේ රූප ධර්ම කියන දේවල් අපේ හිත පුදුමාකාර විදියට කුප්පන ගතියක් තියෙනවා. රූපන ගතියක් තියෙනවා. රූපේ කියලා බුදුරජාණන් සඳහන් කරන්නේ රූපපතිටි රූපෝ. ඒක ඇවිල්ලා ගැටුමක්, ඝර්ෂණයක්, පිරිමැදීමක්, වැලිකඩ දාසින් අතුල්ලන්න වගේ ගතියක් ඇති කරනවා. ඒ රූප මොනක්වත් නැති වෙච්ච වෙලාවේ හිතට තේරෙනවා මෙතෙක් වෙලා මම මා කටුකොලක් අස්සේ ගියා වගේ මම පීරි ගෑමෙන් ගියා. දැන් හිස්තැනකට අවිල්ලා ඉන්නවයි කියලා. ඉතින් මේ යෝගාවචරයන්ගේ සමහර කෙනෙක් අර කොච්චර කටුකොලක් වුණත් හැප්පි හැප්පි යන ගමනට කැමතියි. විවේකයට කැමති නෑ. ඔය හැප්පි හැප්පි වෙසක් කියලා જાතියක් තියෙනවනේ. අපි වෙසක් බලන්න ඕඩි කාලේ බලන්න යන්නේ හැපි වෙසක් තමයි. හැපි වෙසක් කියන්නේ හැපි හැපි වෙසක් බලන්න කොට පොළවන්නේ තරංගාව ලයිට් යන්න ඕනේ තොරණි. ඒකට ඔන්න හැපි හැපි වෙසක්. ඒක තමයි බුද්ධ ආගම කියන්නේ. හැම තැනකදීම ගිහිල්ලා එහෙම ගැටි ගැටි කරගෙන යන්න පුළුවන් නම් ඒ හැපි වෙසක් එක තමයි තියෙන්නේ. ඉතින් කොයි වෙලාවකරි කිව්වොත් මේ තියෙන හුදෙකලාවේ තියෙන්නේ මොකක්වත් ගැටුමක් නැති වෙලාවේ ගැටුම කියන්නේ කුප්පන ගතිය බුදුරජාණන් මේ අකුප්ප තැනකට ගෙනියන්න හදනේ උනට අපේ හිත කූඩල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ කැමැතිම නැහැ. ඒකෙන් තෙතමනේ තමයි යදින්නේ. කරුවල් තමයි යදින්නේ. ඉතින් මේ ගතිය පුද්ගලික ගතියක් නෙමෙයි මානව මනසේ ගතියක්. ඒ නිසා මේකට ලැජ්ජ වෙලා වැඩක් නැහැ. මේක අපි දැනගන්න ඕනේ. මෙච්චර ලස්සන විවේකයක් හිතට හදලා දුන්නට පීරි ගෑවෙන දෙයක්, පිරිමතින දෙයක්, ඔද්දල් වෙන දෙයක්, රුප්පණ වෙන දෙයක්, කුප්පණ වෙන දෙයක් නැති වෙනකොට හිතට මොනවත් කරගන්න බෑ. ওই නාකියන්ටයි නාකිච්චන්ටයි ඕක තමයි වෙලා තියෙන්නේ. කිසිම කරදරයක් නැහැ නිසා මොහෙන් හරි කරදරයක් ඉල්ලනවා. අයි බණක් භාවනා කරලා නැහැ. ඒගොල්ලන්ට වෙන්නේ මාව කොන් කෙරුවා වගේ කියලා. එන මම තනි වුණා වගේ නිකම්ම මොකොත් නැහැ නිකන් ලුණු කැඳ බොන්නා වගේ. හිතන්න අවුරුදු 18 19 වෙලා මේ කෙනෙකුට අපිට මේක පෙන්ලා දෙන්න පුළුවන් නම් භාවනා කළා මේ වගේ කිසිම තැනක හැප්පීමක් නැති ඝර්ෂණයක් නැති තැනකට යන්න පුළුවන් කියලා බුදුචානන්සේ සඳහන් කරන ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටි බීටි තරුණ ඔදේතියෙද්දී මේක පෙළලා දෙන්න පුළුවන් නම් යාට ලොකු කැපිපේන වෙනසක් එනවා මොකද ඉඳුරන් ප්‍රණීතයි මොනවාක්වත් කරගන්න බැරි වෙලාවයක ලැබුණට හිතෙන්නේ මේක මේ දුර්වලකමක් කියලා මේක හිතන ඉඳුරන්ගේ දුර්වලකමක් කියලා වම තියෙනකොට දකුණනේ යන්නේ කාලයට හිතේ හැටිනේ ඉතින් ඒක හිතනවා මේ පාලනයක් නැතුව ගිහිල්ලා මට දැන් ලෙඩ වෙලා දෝ බලනකොට බොඳ වෙලා පේන්නේ හැම එකම. ඒක හිතනවා මේ කැටරක් ඇවිල්ලායි කියලා හිතන. භාවනායේ ගුණයක් කියලා හිතා ගන්න බෑ. නම හොඳට කලු කෙච්චි බීජි දෙන්න මොන යකාද කලු කෙච්චි බීජි භාවනා කරන්නේ. ඒලා පෙන්කෙලින එකනේ කරන්නේ. ජීවිතේ ප්‍රථම යාම හින්දා මේ වයසක කඩින් ආන්නේ ඒ කාලේ කොහොමද පෙන්කෙලපු හැටි කියලා හරියට තරහා යනවා. අපි අම්මයි අප්පච්චි ඉන්න කාලේ බොහෝ හරිම තරයි. ඉතින් අපි නිකමට හරි චිත්‍රපටයක්ෙන් බලන්න යන ගමන් කද්දාවත් කරනවා. ගෙදරට රේඩියෝ එකක් ගේන්න දෙන්නෙත් නැහැ. පත්තරේ ගේනවා චිත්‍රපටි බලන්න තහන. ඉතින් අපිට එක දවසක් අහන්න ආපුණා දෙන්න ලව් කරන කාලේ අම්මයි අප්පච්චි හැතැම්ම හතරක් කෝච්චි පාර්දිකේ ගිහලා මාතලන් චිත්‍රපටිය බලලාවිලා තියෙනවා. ඕක කියනකොට තද වෙනවා පුදුම තාලෙට. ඕගොල්ලන්ට අතින් අල්ලගෙන රේල් පාරේ ගිහලා මාතලන් බලලා ඉන්න පුළුවන් කිව්වම ගහලා එළවනවා. පොඩි උන්ට කියන්නේ චිත්‍රපටි බලන්න එපා. රේඩියෝ අහන්න එපා. අපි පොඩි කාලේ තිබුණ දේවල් මම මේ කියන්නේ. ඉතින් කොහොම හරි මේ තරුණ වයසකදී මේ වගේ දෙයකින් ලබන්න පුළුවන් ගැටුමක් නැති ඝර්ෂණයක් නැති ඒ විවේකය උගන්නන කිසිම විශ්වවිද්‍යාලයක් කොහෙද දැකලා තියෙනවද කියලා බලන්න. කිසිම පන්ති කාමරයක මේක උගන්වනවද කියලා? කිසිම ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවද කියලා මේ ශූන්‍යතාවය ගැන උගන්වන જાති කෙනෙක් එනවා. මේකට කක්ක දාන එක විතරමනේ කරන්නේ. මේ දෙයට මොකක් හරි එක්ක භෞතික විද්‍යාව කියනක රසායන විද්‍යාව කියනවා එක්ක ජීව විද්‍යාව කියනවා ඉතිහාසය කියනවා භූගෝලය කියනවා කොහෙදෝ අදාළ නැතියක් ගෙනලා මේකට දාගෙන අපි ඊට පස්සේ PhD දෙනවා ප්‍රොෆෙසර් වෙනවා ඩබල් ડોක්ටරට් ගහ ගන්නවා ඉතින් ඊට පස්සේ ඌ ආය සදා සොත්ති තමයි ආය ගොඩ ගන්න බෑ PhD ගිහුවට පස්සේ පර්මනන්ට් හෙඩ් ඩැමේජ් තමයි ආයෙ කොට ගන්න බෑ. මොකද මූට මේ විවේකේ බෑ විවේකේ උගේ PhD එක හිටින්නේ නෑනේ. ඔබගේ කාට එල්ලිලා තියෙන්නේ බෑ මේක එල්ලිලා තියෙන්නේ නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ ආකාසානං ඡායතන කියලා බුදුජානන්සේ මේ පෙන්වන්න හදන දේ අපේ මනසේ නැති දෙයක් නෙවෙයි. අපි ඒකට පුදුම ද්වේෂ කරනවා. අපි ඒක පාළුවක් විදියට දකින්නේ. අපි කම්මැලිකමක් විදියට දකින්නේ. රැහෙන් අයින් කිරුවා වගේ දකින්නේ. ඒ නිසා අපි මොකක් හරි හොයනවා එල්ලෙන්න මොන හරි හොයනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මේ විවේකයක් දුන්නට පස්සේ වුණත් මොනවා හරි හොයන්න හදන ගතිය පෞද්ගලික ලක්ෂණයක් නෙවෙයි. ඒක මානව මනසක හැටි ඒ නිසා එතෙන්දි මේ පරිේශන කරන උඹේ මනස ගැන නෙවෙයි මිනිස්සයා ගැන. ඒ නිසා පුද්ගලිකයි රහසිගතයි කියලා මේක කිව්වට මනසක් තේරුම් ගත්තොත් ඒ හුදු මානවයාගේ මනස අපි තේරුම් ගන්නවා. නමුත් අපිට වෙලා තියෙන්නේ මේ වගේ දෙයක් වෙත වර්ධිනෙව්වා මගේ වැරද්දක් විදියට දාගෙන අපි හෙලි කරගන්න විදියක් නැති නිසා බුදුරජාණන් මට විමුක්ඛ කියන නම දෙනවා. මම මගදී හම්බ වෙන වැදගත් සම්දිස්ථාන. ඒකක්වත් නිවන නෙවෙයි. නමුත් නිවන ලබනකොට එnde ende ende ende අර කෙලෙසන ගතිය, ඝර්ෂණය, දුක, පෙළන ගතිය අඩුවේගෙන අඩුවේගෙන අඩුවේගෙන අඩුවේගෙන යනවා. ඒක කවදාකවත් මේ රෑ හීනයක් දකින්න වගේ එකපාරට දඩස් කාලා ඉන්න තේවල් නෙවෙයි. මට්ටමේ මට්ටම යන්නේ ඒක කේල් ගහක පොත් අරිනා වගේ කියලා සරුවචාන්සේ විස්තර කරලා තියෙනවා. එහෙම නැත්නම් රතුරුණු කිරික පොත් අරිනා වගේ. පිටම පොත් හරීම පැංගිරි, හරීම සැරයි. ඒකට ගියාපස්සේ ගාසියුම් පොත්තක් තියෙනවා. ඊගාසියුම් පොත්තක් තියෙනවා කේල් පොත්තේ, කේල් පතුරේ ලුණු ගෙඩියේ තියෙන ඒක විශේෂයක් තමයි. ඒක පොත්තක් ඇරියට පස්සේ අනිත් පොත පටන් ගන්න තැන අහුවෙන්නේ නැහැ. හරියට සෙලෝ ටේප් එකක් කපලා නැත කරපුවා ඊගාට අර කපලා නැත කරපු දෙන අල්ලන්න අමාරුයි. තේින වෙලාව කියලා හුලං වදිනකොට ඔන්න දැල්ල පොඩ්ඩක් වේලිලා බුඩි සෙලෝ ටේප් එකක් වගේ ලුණු පැත්තේ අන්තිමට අහුවෙන පතුරු දෙක ඉවර වෙන තැන අල්ලන්න බෑ. ඒක පේන්නේ ඒක ඝණයක් වගේ. ඒක යට තියෙන තව පොත්තක්. තව සිවියක්. ඒ සිවිය ගැලුවට පස්සේ ඊටත් වැඩිය සිවුම් ඒකේ කොන අහුවෙන්නෙම නෑ. ඒ නිසා මේක ඇතුලෙන් ඇතුලට ඇතුලෙන් ඇතුලට යන්න යන්න යෝගාවචරයට තේරෙනවා. මේ මනස කියලා අපි ගත්තොත් මේ බෝලයක් වගේ ග්ලෝවක් වගේ ගත්තොත් පිටත කොනේ තමයි ඔය ඔක්කොම රණ්ඩු සරුවල් පෙන් කරච්චල් ඔක්කොම තියෙන්නේ. ඇතුළට ඇතුළට යන්න යන්න යන්න යන්න එන්නේ එන්නේ එන්නේ සිුම් වෙන්න පටන් ගන්නවා. සිුම් වෙනකොට දැන් කොතනින් පටන් ගන්න ඕනද කියලා අහුවෙන්නේ කොන පටල පට බේර ගන්න බෑ. සෑහෙන වෙලාවක් ඉන්නකොට ඒක වේලෙනකොට අන්න නිකන් අග කොන් දෙක පොඩ්ඩක් විරිත් වෙන ගන්නවා. එතකොට ඒක ගලවන්න පුළුවන්. ඒ නිසා එක දිගට ගලවන ගලවන යන්න බැරි ගතියක් තියෙනවා ඇති. කුශාග්‍ර බුද්ධිමත් උත්තරමන් ආශ්‍රලට පුළුවන් ඇති. ඒ නිසා ඒක කරගෙන කරගෙන ඉන්නකොට පේනවා මේකත් සම්පූර්ණ වටයක් නෑ. කොන් දෙක අල්ලා ගන්න බැරිකම තියෙන එක බදාගෙන තියෙන්නේ මැද තියෙන එක. ඒකත් ගලවන්න පුළුවන්. අන්නේ විදිහට ඒ අරූපෙට බැහැ ගන්න වෙලාව රූපෙක ඉඳලා අරූපෙට බැහැ ගන්න වෙලාව ගත්තොත් ඒ කෙනාට මේ ආකාශය කියන්නේ මොකද්ද කියන එක නැත්නම් හිස්තන කියලා අපි කියන සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේකට කියනවා අජට අවකාශය කියලා. අජට කියලා කියන්නේ ගැට වදින්න නැති තැන. ජට කියලා කියන්නේ ගැට වලට අජට අවකාශයේ මේ රූපේ විතරයි ගැට තියෙන්නේ. රූපේ විතරයි පටලැවිලි තියෙන්නේ. රූපේ තියෙන තැන විතරයි ඝර්ෂණය තියෙන්නේ. රූපේ තැන තියෙන විතරයි මේ වැලි කඩදාසිය ඇතුළේ වගේ රූපණ ගතිය තියෙන්නේ. මේ රූප නැති තැන හිස් තැනක් තියෙන්නේ. ඉතින් ඒකේ ඝර්ෂණය නැති නිසාම අපිට කම්මැලි. අපිට කොහේ හරි ගැටුමක් තියෙනවා නම් කුප්පණ ගතියක් තියෙනවා, රූපණ ගතියක් තියෙනවා. අපි ඒකට ඇදලා යනවා. ඒකල කියනවා ඒවට ගියාම ආසාහනෙ වැඩි වෙනවා ආතතිය වැඩි වෙනවා දරත ගති වැඩි වෙනවා පරිලාහ වැඩි වෙනවා කියලා. ඉතින් ඕක දාට ඕකට නමක් තමයි ඒ ගුරුසු දේවල් වල ඉඳ ගියාම ඒ දරත පරිලාහ තියෙනවා. ඉතින් අපි දවසක කොච්චරක් ඒ ගුරුසු දේවල් උපයන්න උත්සාහ කරනවාද උපයාගත්තට පස්සේ ඒක වලිග හපාගත්තා වගේ තමන්ම කරකිලා කරකිලා වලිග අල්ලන හයියෙන් හපනවා වගේ රිදෙනවා. නැතුව බෑනේ ඉතින් වලිග හපාගත්තම රිදෙන්නේ නැතුව තියෙන්නේ. දැන් අල්ලගන්න බැරුව මේ දඟලන්නේ තාම කැරගෙනවා තාම. පලිගේ අහුවෙලා නැහැ. අල්ලගන්න බැරුව තියෙන. ඉතින් කවදා හෝ අපිට පුළුවන් වේද කියලා බලන්න මේ විදිහට අවස්ථා කීපකින් අපි මේ ඉදිරින් තියාගත් අරමුණ සම්පූර්ණ ගෙවෙන තැනකට ගිහිල්ලා එහෙම තියෙද්දිත් ඒක පිළිබඳව එතන ඒකකතාව එක ඒකට කියන්නේ සමතුලිත භාවයක් තියෙනවා එතන. එහෙම නැත්නම් එතන මේ නතරලා ඉන්න පුළුවන් චිත්තක්ෂණයක් තියෙනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට කියනවා මේ සමත කරනකොට විතරයි මේක හම්බෙන්නේ විපස්සනා කරනකොට මේක ලැබෙන්නේ නැහැ කියලා. මේ සමතින් නැතුව මෙතෙන් යන්න බෑ කියලා ගොඩාක් මතවාගයක් තියෙනවා. නමුත් ඒ මම අර බුරුමේ ඉන්න කාලේ බුරුම ස්වාමීන් වහන්සේ පොතක් ලියලා තිනවා ඉන්දිස් ලයිෆ් ඉට්සෙල්ෆ් කියලා. ඒ ශාන්ති බුරුම විතර කතා කරන්නේ. වෙන ස්වාමීන් නම තමයි ඒක දාලා තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ උත්සාහ කරා මේ 1 2 3 4 කියන ධ්‍යාන ටික විපස්සනා කරනකොට වැටහෙන්නේ කොහොමද කියලා විපස්සනා අත්දැකීම් හරහා විස්තර කරන්න. රූප ධානය හතර. ඒකට අවුරක්වත් තාම විරුද්ධ වෙලා නැහැ. භාවනා කරන කෙනාට තේරෙනවා ඒ ධානය වශයෙන් සමාධිමින් එහෙම නැත්නම් අර්පණා වශයෙන් සමාධිමින් නොගියට මේ ධානයකදී කියන්න හදන මිනී කරමින් අරමුණක් පවත්වාගෙන යන්න පුළුවන් ගතිය ඊට පස්සේ මිනී නොකරමින් අරමුණක් පවත්වාගෙන යන්න පුළුවන් ගතිය. ඊට පස්සේ ඒ අරමුණ ගෙවෙද්දී ඒ පවත්ත ගන්න යනවා කියලා කියන්නේ අරමුණේ ගොරෝසු භාවය එක්ක හාදකමක් යාලුකමක් හදනේ ඊට පස්සේ ඒක ගෙවෙද්දී අරමුණ ගෙවෙද්දී සතිය පවත්වා ගන්න පුළුවන් මෙනෙහි කරන්නේත් නැතුව ප්‍රීතියත් නැතුව ඊටසේ 100%ක්ම අරමුණ ගෙවිලා අර කෙලින් කරපු හරියටම ලයින් කරපු රෝදේ වගේ කියලා හිටින තැන වගේ පවත්වා ගන්න පුළුවන් කියන එක සමත ධානයෙන් ණය ක්‍රමයේ අරගෙන මහසිසාඩෝ සාංශ විස්තර කරනවා. චතුර්ථ ධානයට යනකොට කියන්නේ ආනපාන මේ හුස්ම රැල්ල නොදැනීම යනවා. ඒ වුණාට යෝගාවචරයට තේරෙනවා මැරෙලා නැහැ කියලා. යෝගාවචරයට තේරෙනවා නිින්ද ගිල නැහැ කියලා. යෝගාවචරයට සතිය තියෙනවා කියලා. ඉතින් කොයිලාකාර ඉඳගත්ත ගමන්ම Taman දැනගත්තොත් මම දැන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉනකොට හුස්මක් තියෙනවා හුලං වදිනේවත් තියෙනවා ඇඳුමේ පිම්බීම හැකිලීමත් තේරෙනවා. එතකොටත් මට මේ හැම ලකුණකින්ම පේන්නේ මම මැරිලා නැහැ කියලානේ. ඒ හැම ලකුණෙම පෙන්නට මට නිින්ද ගිහලා නැහැ කියලානේ. ඒ හැම ලකුණකින් පෙන්නට මම ශ්‍රීමුර්ජා වෙලා නැහැ කියලානේ. ඉතින් කාට හරි හිතන්න මේ මට්ටමට භාවනා කරපු කෙනෙකුට හෝ ආධුනිකයෙකුට හෝ තමන් වාඩි වෙලා හොඳට පටල වාඩි වෙලා තමන්ට සාක්ෂාත් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්ද කියලා. Tamanට උරගාලා බලන්න පුළුවන්ද කියලා මේ ඉඳගෙන ඉන්න චිත්තක්ෂණේ මම මැරෙලා නැති බවට මට මොකක් හරි ලකුණක් තියෙනවද කියලා. මට නිින්ද කියලා නැති බවට ලකුණක් තියෙනවද කියලා. මට ක්ලාන්ත වෙලා සීමුර්ජා නැති බවට ලකුණක් තියෙනවද කියලා. ඒක තමයි අපේ සතිය කියලා කියන්නේ. ඔය තමයි වප්‍රමාදී කියලා කියන්නේ. ඉතින් ඒකට ලකුණු තිබුණත් ඕක වැටෙනවා. එහෙම ලකුණු නැතත් ඕක වැටෙනවා. පිඹීම හැකිලිම තිබුණත් හුස්ම තිබුණත් මොනවා තිබුණත් ඒ වයින් තේරෙනවා මම දැන් මැරලා නැහැ නිින්ද කියලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ ඔක්කොම එහෙම සංසිඳෙන්න ආරෙන්නේ සංසිඳුණත් ඒ යෝගාවචර දැනගන්න පුළුවන් මෙතෙක් වෙලා ඒ ලකුණෙන් මේ ලකුණෙන් අපි සාපේක්ෂව සංසිඳවන ගිහිල්ලා මොන්නම ලකුණක්වත් නැතුව මැරෙලා නැති බව දැනගන්න පුළුවන් ක්ලාන්ත වෙලා නැති බව දැනගන්න පුළුවන් හිඳ ගිල නැති බව දැනගන්න පුළුවන් ඒක කරලා කරලා කරලා පුරුදු වුණාට පස්සේ එහෙම නැත්නම් ඒක වශී වුණාට පස්සේ ඉඳගෙන නොබෝ වෙලාවකින් යෝගාචරයෙන් මේ ආනාපානෙ තියෙනවා. නමුත් මේ අර කියන මැරිච්ච නැති හිස්සිච්ච ගතිය නිඳ ගිය නැති ගතිය ක්ලාන්ත වෙච්ච නැති ගතිය ඒ හුස්ම තියෙද්දිමත් අල්ලතයි. හුස්මට යන්න ඕන ගමන් නැහැ. කෙලින් මේකට යන්න පුළුවන්. ඔගීතරිය අපි බ්‍රිස්බේන් ගිය වෙලාවේදී මේ තවත් 10 භාවනාවක් තිබ්බේ. ඉතින් ඒකදී ඒක ඉස්කෝලේ ගාන ටීචර් කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මේ ආගෙන හිටපේ ඉඳ හොඳයි. මම මේ පොඩි ළමයට සතිය උගන්නන්න ගියා. ඒ කට්ටියට කිව්වා ඉඳගෙන හොඳට පටල වාඩි වෙලා හුස්ම දිහා බලන්න කියලා. ඉතින් ළමයි 20 ගාණක් හිටියා. පොඩි ළමයි අවුරුදු 7 ළමයි. ඉතින් ඒක එක්කනා කියනවලු හුස්ම ගන්නකොට මෙහෙමයි, හෙලනකොට මෙහෙමයි, දීපින් බෙනවා, හැකිලෙනවා කියලා. ඒක ළමයි කිව්වලු මට හුස්ම වැටෙන්නෙම නැහැ කිව්වලු. ඉතින් ටීචර් හිතුවලු මේ කියන පාඩම තේරෙන්න ගන්න නැතුව වෙන්නේ නැති පොඩි ළමයිනේ. අනිත් දවසේ බලනකොට හොඳටම භාවනාව යනවලු මේ ළමයි ඉඳගෙන ඉනකොට පිළිමයක් තිබ්බා වගේ එදත් කිව්වලු මට වැටෙන්නේ නැහැ. මට හුස්ම වැටෙන්නේ නැහැ කියලා. ඉතින් ටීචර් හිතුවලු එක්ක මේ ළමයා මොරොන්කමට මේ කියන්නේ. එහෙම නැත්නම් කියන දේ තේරෙන්නේ නැත්නම් කියා ගන්න බැරුව කියලා. ඉතින් භාවනා කරනකොට ප්‍රශ්නික දාලා ඇහුවා එහෙම වෙලාවක් තියෙන පුළුවන්ද කියලා. තාන්න හුස්ම වැටෙන්නේ නැහැ. ඒත් මැරෙලා නැති බව දන්නවා. ඒත් නිින්ද කියලා නැති බව දන්නවා. ඒත් ක්ලාස් වල නැති බව දන්නවා. ඒ ළමයිගේ හිතේ කෙලෙස් නැහැ. තටමඬ දෙයක් නැහැ, ගෙවන්න දෙයක් නැහැ. ඉතින් යන්නේ මෙතෙන්ද. නමුත් මේ ටීචර් හිතනවා ආනාපානේ වැටෙන්න ඕනේ කියලා. ඉතින් අල්ලමෙට ගහනවා. අල්ලපන් ආනාපානේ කියලා. රෙද්දෙන් අල්ලන්නේ ඇයි? වලිගේ තියෙන අල්ලන්නේ තියෙන සතා හිටියොත් නේ, වලිගේත් නැහැ, සතත් නැහැ. අපි කවදා හරි භාවනා කරනකොට ඔකට ආවොත් අපි කොච්චර නඩු කියනවද කියලා බලන්න. හුස්ම හුනේ නැහැ, ආනාපානේ හුනේ නැහැ, පිම්බි මැකිලිම හුනේ නැහැ. කාට හරි තේරෙනවා නම් පිම්බි මැකිලම අහුණත් හුස්ම හම්බුණත් ඉඳගෙන හම්බුණත් මේ හැම ලකුණකින්ම කරන්නේ මැරෙලා නැති බව සාතික කරන එක. ක්ලාන්ත වෙලා නැති බව සාතික කරන එක, නිින්ද ගිල නැති බව කියලා ඒක පදනම් කරගෙන ඉඳගෙන බලාන හිටියොත් ওই ලකුණු තිබුණත් නැතත් Tamanට නිින්ද ගිල නැති බව, ක්ලාන්ත වෙලා නැති බව, මැරෙලා නැති බව දැනගන්න පුළුවන්. ඒක කිසිම තිරසනෙකුට දැනගන්න බැරිලු. කිසිම යගයකට ප්‍රේතයකට භූතයකට මොකහටවත් බෑ මනුස්සයාට විතරයි පුළුවන් බුදුරජාණන් වහන්සේ කරන්නේ ගොරොසු දෙයක් දීලා ගොරොසු දෙය ගෙවෙන කම්ම අනගහන ගිහිල්ලා ගෙවිච්ච තැනදී පෙන්ලා දීලා තියෙනවා මේ භවය පවතින බව පැවැත්ම තියෙන බව සන්තතිය තියෙන බව අරමුණු තියෙද්දි දැනගන්න පුළුවන් නැත්නම්දි දැනගන්න පුළුවන් ඉතින් ඒක තමංගේ විමුක්ඛයක් කියලා නැත්නම් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා කෙලෙස් අරු තත්ත්වයක් කියලා තේරුම් ගත්තේ නැති වුණොත් එහෙම එයාට බේනේ පහළ වෙච්ච ගතියක් තනි වෙච්ච ගතිය. ඒ තනි වෙච්ච ගතිය අටුවචන් වහන්සලා පෙන්වන නිදර්ශන තුනකින්. එකක් තමයි පුංචි ඕටෝක බෝට්ටෝක නැගලා කෙනෙක් මුහුද මැදට යනකොට ගොඩබිම පේන හරියකට යනකම් එයා දන්වලු මං අතින්ලා මෙතෙන් ආවයි කියලා. හැතැම් පහ පනිනකොට ගොඩබිම පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ වක්කාර වෙනවලු. දැන් පදින්නේ ගොඩබිමට දන්නෙත් නැහැ, දියඹටත් දන්නෙත් නැහැ. ඒකට එයා කරන හැම ප්‍රයත්නයකදී මෙයා කලකොල වෙනවලු. ওই නැවිගේෂන් තියෙන කාලේ නෙමෙයි මේ ඉස්සර කාලේ කතාව. ඒ නිසා ගොඩබිම පේන තාක් නැත්නම් අපේ කය පේන තාක් කල් අපේ හුස්ම පේන තාක් කල් අපේ පිම්බීම හැකිලින් පේන තාක් කල් අපිට භාවනා යන්තම් පෙකින වෙලකට ගහගන්න පුළුවන්කමක් තියෙනවා. මේක නැති වුණාට පස්සේ පුදුමාකාර බයක් වෙනකට කියනවා මුහුදෝක්කාරය කියලා. හැම පැනම දිලිසෙන රැල්ල විතරයි තියෙන්නේ බැලුව බැලුව දැන වමනින්ට පටන් ගන්නවා. හරි පාළුවක් දැනෙනවා. ඒකම සිද්ධ වෙනවා කියනවා කැලේකට ගියොත් දවස් දෙකක් තුනක් මැදටම ගියාට පස්සේ කැලේ කොයි අත බැලුවත් ආපු දිශාව නැහැකට දිශා මාරු වෙනවයි කියලා කියනවා. කැලේට යනකොට ඒ නිසා කියන මගදියට ගස්වලට කොට කොට යන්නේ කියලා. නැත්තම් මොන විදියෙන්වත් හොයන්න බෑ. මැදට ගියාට පස්සේ මොනම ලකුණකවත් අල්ලන්න බෑ. ඒ නිසා ගමනක් යනකොට බල්ල මොකද කරන්න කියලා දන්නවද? ඌ මගේ දිගට කකුල උස්ස උස්ස තමයි යන්නේ. අපිට දෙනවා මොකට දිවෙඩියා වෙන්නේ නැති කියලා යන යන දර මුත්‍රා කරන්නේ. දිවෙඩියා නෙවෙයි ඌ ලකුණු තියාගෙන යන්නේ. ඌ දන්නවා ආපහු වෙන්නේ මොකද දන්නවා මාස්ටර් මැට්ටා කියලා දන්නවනේ බල්ලා. බල්ලා අල්ලගත්තාම බල්ලා ඉන්න දන්නවා ගෙදර මහත්තයාට මතක නැහැ. නෝනටත් මතක නැහැ. බුදුජානනාංශ කියන්නේ ආපහු එන ගමන නෙවෙයි යන්යන් කියලා යන ගමනකදී මේ කැලේ මැදට ගියාට පස්සේ අර දිශාමාරු වුණාට පස්සේ කියනවා ව්‍යාලයෝ දැක්කා ප්‍රේතයෝ දැක්කා භූතයෝ දැක්කා নানা ප්‍රකාර දේවල් කතා කරනවා මේ කැලේ මැදට යන්න යන්න මේ කරකොල අතරපු ගතියක් කියනවා මේකම සිද්ධ වෙනවා කියනවා වාලුකා කාන්තාරවල වැලි කතරේ මැදට ගියාට පස්සේ කොහොමඩක්වත් දිශාව හොයන්න බෑ එතකොටත් പ്രേත දෝෂ, භූත දෝෂ ගොඩාක් දේවල් එන්න පටන් ගන්න මොකද හිත ඔද්දල් වෙනවනේ. ඒ වගේ තමයි අපි රූප ලෝකෙ මෙච්චර කල් කරක් ගහලා කරක් ගහලා කරක් ගහලා රූප ලෝකෙ ගෙවම් කරලා අපිට රුප්පණේ කරන්න කුප්ප කරන්න හැප්පෙන්න මොනවත් නැත්නම් ආවට පස්සේ ඒක විමුක්ඛයක් එහෙම නැත්නම් ඒක මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් ඒක ආයතනයක් එහෙම නැත්නම් එතන සමතුලිතතාවයක් ගන්න පුළුවන් කියලා කියන්න නම් මොන්න තරම් ජීවිතෙන් අයින් වෙලා ඉන්නවද බලන්න මොන තරම් මේ අපි උපයගත්තු දේවල් වලින් අයින් වෙන්න ඕනද කියලා. එතකොට එතකොට කියන්නේ කායේච ජීවිතේච අනපේක්ෂතා උපට්ඨපේති කියලා කියනවා. කායේ හෝ ජීවිතේ අපේක්ෂාවක් තියාගන්න එපා. තියාගත්තොත් අතෙන්ට යන්න බෑ. මේක අපිට නිතරම මතක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි දෙන දාන වලින් වැදගත්ම දානයක් තමයි මේ රූප ලෝකේ දීලා දාන්න පුළුවන් නෝ. ඒක මේ ලෝකේ ඉද්දැද්දිම කරන්න පුළුවන් එකක්. ඉතින් එතෙන් නොගිය එක්කෙනෙක්වත් නැහැ කියනවා මේ ලෝකේ. උදාහරණයක් වශයෙන් කියනනම් ආශ්වාසයක් ඉවරලා ප්‍රශ්වාසයට යන තැන රූප ලෝකේ 100%ක්ම ගෙවිලා තමයි ප්‍රශ්වාසය පටන් ගන්න. නමුත් අපි ඒකට බය කොච්චරද කියනවනම් අපිට කවදාකවත් ආශ්වාසයේ කෙලවර හිස්තනක් තිබිලා ප්‍රශ්වාසයට යන බවට තේරෙන්නේ නැහැ. මොකද අපි ඒක පන්නනවා. ප්‍රශ්වාසය වෙනකොට අරක හොඳට පේනවා. ඇත්තටම ඊට වැඩිය පේනවා. නමුත් අපිට ඒක පේන්නේ මොකද හේතුව අපි ඒකට බීතිකාවක් තියෙන. අපිට පේන්නේ ඒක නිකන් පල්ල නැති මල්ලක් වගේ. ඉතින් මොනවා දැම්ම හිටින්නේ නෑනේ. ඒකට බීජිකාවක් එක තමයි මේ සංසාරේ යන්නේ. එහෙම නැත්නම් මේ ಜಾතිය බෝ කිරීම සිද්ධ වෙන්නේ ඇති දෙයෙන් ඇති දෙයට ගැට ගහගෙන ගිහිලා. අර නැති දෙය නැතුව නෙවෙයි නැති දෙයට බුදුම බයක් තියෙනවා. ඉතින් බුදු කෙරේ සද්ධාව නැත්තම් සීලයක් නැත්තම් සතියක් නැත්තම් මෙතෙන් වැටුනොත් අපි කොච්චර තොවිල් නටාවිද? කොච්චර සාන්ති කර්ම කරාවිද? ආරක්ෂක නූල් දමාවිද? අප නූල් ගැට ගහවිද? ලෝකේ තියෙන හරියක් තියෙන්නේ ওই වෙලාවට මේ ගොඩ ගන්න කට්ටිය හරියට ඉන්නවා. එතින් යන්න දෙන්නේ නැතුව. මොකද මේ අංජබජල් වෙනවා. අංජබජල් තමයි. ඉන් සරුවචනාංශේ එකක් හොයාගෙන ඇත්තටම සරුවචනාංශ ඉස්සලා මේ හොයලා තිබ්බා. හොයලා තියාන මේක පිළිබඳව අපට කියලා දෙන්න මෙච්චර වැඩ රාජකාරීත්‍යයේ මෙච්චර කාර්යබහුලත්වයේදී අපිට කියලා දෙන්න මොන තරම් ප්‍රඥාවක් තියෙන්න ඕනද කියලා හිතන්න. මොනතරම් කරුණාවක් තියෙන්න ඕනද මේ මිනිස්සු කවුරු හරි කමක් නැහැ මේක අල්ලගනී කියලා. උඟ දෙනෙක් නම් කැමති නැහැ බුදුහාමුදුරන්. උඟ දෙනෙක් මේ රස දන්නේ නැති කෙනෙක් කියලා බයිනවා. අරස රස කියලා. නාස්තික වාදයක් කතා කරනවා කියන මේ ඇති දෙයක් තියෙන රූපේ අමතක කරලා නැති දෙයකට යන්න හදනවා කිය. උච්ඡේද වාදය කියනවා සතෝ සත්තස්ස උච්ඡේදම් පඤ්ඤාපේති කියලා බමුණ බයිනවා මේ ඇත්තා වූම සතෙක් නැහැ කියලා පෙන්වන්න හදනවා කිය. අපගබ්බෝ ගබ්සා කරන බණ කියනවායි කියලා කියනවා. ඉතින් ඒ ටික අමතක කරුවාට පස්සේ ඊටු ටික බුද්ධහම විකුණන්න පුළුවන්. මේක විකිණෙන්නේ නැහැ. පොළට දැම්මට මේ බඩු යන්නේ නැහැ. කවුරක්වත් ගන්නෑ. ඒ ගන්න මේ අල්ලන්න දෙයක් නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි එතෙන්ට හිත ගිය වෙලාවක කලබල වෙන්නේ නැතුව තමයි සද්ධාව තියනවාද? මගේ සීලය තියනවාද මගේ සතිය කැඩිලා නැද්ද කියන එක පරීක්ෂා කරන්න වෙන්න නම් අපි ලක්ෂ කෝටි වාරයක් මේ කරලා කරලා කරලා එතෙන් ගියාට පස්සේ අපිට දැනගන්න පුළුවන් නම් මං හින්ද හිටපු දැන් නම් අල්ලන්න යමක් තිබුණ තැන තන් තමයි දැන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහලා මෙතෙන්ට ආවේ මත් වෙලා නෙවෙයි හීනකින් නෙවෙයි මිරිඟුවක් නෙවෙයි අත්දකපු දෙයක් කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් නම් තේරෙන පටන් ගන්නවා ඒ ගොරෝසු තැන සිට මේ සියුම් තැනට එන එක නිවන් දකින්න ඉස්සෙල්ලා යෝගාවචරය දත යුත්තක්. එහෙම නැත්නම් යමක ගෙවෙන හැටි ප්‍රස්වාසයේ ගෙවෙන හැටි මේකට කියන්නේ Nirodhe කියන වචනේ බුදුරජාණන්සේ සඳහන් කරනවා. නිරුද්ධ වෙන හැටි. අපිට Nirodhe බයක් අපිට Nirodhe පේන්නේ මරණයක්. අපිට Nirodhe පේන්නේ නාස්තියක්. ඒ නිසා අපි Nirodhe එනකොට හුස්ම ගන්න බැරුව යනවා අපිට. අපිට බ්ලඩ් ප්‍රෙෂර් එක නගිනවා. එහෙම නැත්නම් ගිඩිනස් එනවා. නිසා Nirodha සත්‍ය නැතුව අපි නිවන් දකිනවා. Nirodhe කියන්නේ නිවනට නමක්. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ඊට පස්සේ තියෙන Nirodha සත්‍යයකට වචන හතරක් බුදුහාමර පාවිච්චිනවා. කය, වය, Nirodha, පටිනිස්සග්ග කිය. කය වෙනවා කියලා කියන්නේ ක්ෂය වෙනවා. වය කියලා කියන්නේ වැය වෙනවා. Nirodha වෙනවා කියන්නේ නිරෝධ වෙනවා. පටිනිස්සග්ග දන්නව කොහොමද මේක අතාරින්න වෙනවා කියලා. අන්නේ බැල්මෙන් මේක බලන්ඩ දැක්කට මොකද මේ බැල්මෙන් බලනකම් මේක විමුක්ඛායතනක් කියලා හිතෙන්නේ මේක සමතුලිත දෙයක් කියලා හිතෙන්නේ මේක ආයතනයක් විදිහට පේන්නේ නැහැ. නැතිකම නෙවෙයි ඒ දිහා පළල් බැල්මකින් සම්මා දිට්ඨියකින් බලන දන්නේ අපි ජීවත් වෙන ලෝකේ කොහොමඩක්වත් උකට බයයි. ඒහු ලෝකෙක ජීවත් වෙනකොට මෙතන ගියත් ඒ මිනිස්සු අපිට අපනූලක් දාලා හරි කොට දානවා අපිව ආයෙ කක්ක වලට ඇදලා දානවා. ආයෙ කබලෙන් ලිපට ඇදලා දානවා. ඒ නිසා එවැනි කෙනෙක් ඒ ඒ කරුණු දන්නේ නැති බාලයෙක් ඇසුරු කිරීම තමයි අවමංගල්ලම දේ. ඒකයි බුදුරජාණන්සේ මංගල සූත්‍රේ පටන් ගන්නෙම අසේවනාච බාලාණන් කියලා. අපිට ඒගොල්ලත් එක්ක ජීවත් වෙන්න උනොත් බල්ලොත් එක්ක බුදියන්ට උනොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ. ඒ නිසා මේ ගණ්‍යා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා අපිට මේ ආකාසානං ඡායතන වගේ දෙයක් ගැන හිතට කතා කරනවා කියලා කියන්නේ වෙන්න බැරි කමක් නෑ වෙන්න පුළුවන්. නමුත් මේ මුළු පරිසරයේම තියෙන්නේ යමක් යමක් කමක් අල්ලන ලෝකෙක. මේ පෙන්නනවා යමක් කමක් නැති තැන පුදුමාකාර නිර්ාමිෂ සුඛයක් ලැබෙනවා. ඒ මට්ටම් වලට ගියාම ඒ ලැබෙන මානසික තලය කිසිම දෙයක ගැටුමක් ඇති කරගන්න නැති අජට අවකාශයක් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ දෙයකට අපි ගිය බව ධර්මානුකූලව ගිය බව ප්‍රතිපදාවකින් ගිය බව දන්නේ ඒට සාපේක්ෂව මූල කර්මස්ථානයේ ගෙවෙන හැටි වැලීමෙන් තමයි. මූල කර්මස්ථානයේ පිළිබඳව පොත් බැීමක් කරගෙන කාලයත් එක්ක එnde ende ende ende දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වෙලේ පෙනේ සකසේම සුදු වෙලා වගේ අර බලාගෙන ඉන්න එක විවරණ වෙනකොට කම්මැලි වෙන්නේ නැතුව නිදිමත වෙන්නේ නැතුව මේක හරහා ඉදිරියට යන්න නැත්නම් මේ සතිය අඛණ්ඩව ගෙනියන්න නම් අපිට පුදුමාකාර උපක්‍රමශීලී ගතියක් එහෙම නැත්නම් රැඩිකල් වාදී ගතියක් නැත්නම් ගංගා දිගේ ඉහළට පීනන ගතියක් තියෙනවා. ඒ ගති නැතිකම නෙවෙයි තියෙන්නේ අපේ හිත අර වැරදි දෙයකින් මත් වෙලා තියෙන නිසා අපිට මේ තියෙන එක බුද්ධි විඳ ගන්න ලැබෙන්නේ නැති එකයි. තියෙන නිසා භාවනා කරනකොට, බණත් අහනකොට, ධර්ම සාකච්ඡා කරනකොට මෙන්න මේ ටික පැහැදිලි වෙලා, හෙලි වෙලා විවර වෙනවා නම් ඒකට බුද්ධ ශාසනය කියලා කියන්නේ. මේ Tamange නිවර නෙමෙයි මේකට කියන බුද්ධ ශාසනය කියලා. ඒ නිසා ඕනම කෙනෙක් භාවනා කරනකොට ශාසනයට ලොකු එළියක් වැටෙනවා. ඒ නිසා ඒක පුද්ගලිකයි ආත්මාර්ථකාමී කියලා අපේ ගෙවල් වල ඉන්න කට්ටිය අපිට බැන්නට එහෙම එකක් නෙවෙයි මේක. තීන්දුවදී බහ පුළුල් අවබෝධයක් මානසික මනස මානව මනස ගැන ඇති වෙන්නේ. ඒක නිසා ශීල දිනාට මේ බණ අහලා භාවනා කරලා ඒ ශක්තිය Taman තුල තියෙන ඒ ශක්තිය ඉස්මතු කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව නතර කරනවා ශීල දිනාටම මේ කියන විමුක්තිය මේ කියන සත්‍චිකත්වේ නැත්තම් ශාන්ත සුන්දර භාවයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා